ආනාපානයේ බැරෙන් කරන්නේද අපේ නිවේ මක්සලා ඒක ගැඹුරින් දේශනා කරන ගැඹුරින් සංකේත පවත්න්නේ නැතුව ඒකාමත්ම සරල විදිහට පවත්න්නේ නැතුව මධ්‍යම ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් ආනාපානයේ පවත්න්නේ නැතුව එනික ඒ අයනේ අපේ ආනාපානයේ නිවීමට අදාළ කරගන්න. ඒ පිළිබඳ මේ භාවනා සමිතියේ බලස්තීන ඉස්සෙල්ලා අපි මේ ආවාදයක් වශයෙන් ප්‍රකාශ කරනවා. මේ කොපමණ ස්ථානවල කොපමණ භාවනා කරන්න කරලා තිබුණා අද මාසයේ ලැබෙන මේ භාවනා කරන්නේ භාවනා මේ භාවනා කරන්නේ හේතුව මේ භාවනා සංකේතාවක තුනම මාර්ග කමයන්ගේ දැක් වෙනවා. ඒ සවස් තුනට පමණ කායික ප්‍රත්‍යයෙන් නිවන් අවබෝධ කරගන්නට හැකියන ආකාරයෙන් අපි මේ භවනා පන්ති නිවැරදිව අදහස් කරනවා ඒ සංකේතක පාරමී ශක්තියක් ජීවිතයේදී යටත් වෙන සෝවාන් වෙනකම් ඇතිනම් ඒවායට මාර්ග ඵලයක් සාක්ෂාත් කරගන්න පුළුවන් නම් අප කියන ලබන ආකාරයෙන් භවනා පන්තියේ ඒකයි සිදු කරන්නේ. ඒක ගැන මොහොතේ ඉලක්කා තිබෙනවා. සමාධි භාවනා කරන හතරක්. සකස් කරනා විතර සමාධි භාවනා ප්‍රථම සකස් කරනවා. මහණෙනි සමාධි භාවනා ක්‍රම හතරක් තියෙනවා කොමන්ද ඒ හතර අත්ථි වික්‍රේ සමාධි භාවනා භාෂා භාවයේ කතා වික්කදම්ම සුඛාය සංයත්තේ ඒ භාවනා ක්‍රමය සමාධි භාවනා ක්‍රමයක් තිබෙනවා මහණෙනි ඒක භාවිතා කිරීමේ නැවත නැවත ප්‍රතිනකට බෞද්ධීකරණය කිරීමේ වික්කදම්ම සුඛාය සංයත්තේ මෙලොව සිටින් වාසය කිරීමට හේතුයි ඒ කියන්නේ හතරක් තියෙන පාටේ කියන දේ කියන පහන් පාටේ තියෙන නැවත නැවත ප්‍රතිනත වේදේ සමාන්තරාණන්තන තිබෙනවා අත්මෝහයේ සමාන්තරාණ බහල්දා බවදී පටන් නාම ලක්ෂණ කටලා පාරේ සම්මතදේ තමන් සමාන්තරාණන්තන තිබෙනවා නැවත නැවත ප්‍රතිනත කිරීම තමයි විද්‍යාත් සුතර ඥානයකට ආවේනට හේතුව ඊළඟට තියෙන වචන භාවනා ක්‍රම දෙක තමයි අපිට සාමාන්‍ය ප්‍රයෝජනවත් වන්නේ අසුමිත්‍ය සමාධි භාවනා මහා බහලේ කතා සති සම්පජාඥාය සංවත්තේ අපි සංකල්පන්නේ සිහිවන ලැබුණට හේතු වන බහල්කාක හේතු ප්‍රබලකලයේ සමාධි භාවනාවක් වෙනවා. මේක අස්ථානික අර්ථමිත්‍ය සමාධි භාවනා මහා බහලේ කතා ආස්වානං සහාය සංවත්තේ නැත්නම් ප්‍රතිම කිරීම නිසා නැත්නම් වැඩි නිසා සියලු මාර්ගයන් සිදුවීමට පිළිගන්නා වූ සමාධි භාවනා ක්‍රමයක් පිළිගන්නවා. ඒකට මෙතන භාවනා ක්‍රම හතරක් උගන්වනවා සමාන භාවනා ක්‍රම. මේ තුනක් කියන්නේ මේවා අප ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ. අතනම්කේ සමාධි භාවනා බහත් භාවයේ කතා දේශනා කාල සංවර්ධති ඉනන්ත මහණෙනි පහන් පාදයේ ප්‍රගුණ කිරීමේ නිරවම යහපත් සංසාදෙන නිරවම සුද්ධ වෙන සංසාදෙන භාවනා කරන්නේ. උදෙකේ වික්‍රෝ වික්‍රෝ කාමයේ සබ්දේ ගන්නේ සත්‍යත් සංකල්පයන් දීපයන්තේ සම්පතම ඥාන සංකල්ප දිරති මාදී වශයෙන් දීපයන් ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ඒ අදහස අපේ අවම සමත භාවනාවක් කරලා හරි මේ සමත භාවනාව තුළ අවරණ ධ්‍යාන උපදවාගෙන මේ ධ්‍යානයේ නරකමකට ප්‍රතිම කිරීම තුළින් මෙලොව යහපත සත්‍ය මෙලොව සුඛ විදෙනේ පරිස්සම් ගන්න පුළුවන්. නිරවත් ඉපදිනවා. එතකොට මානසික ගන්න මේ විදිහට විලා සම්මේ විචක්‍රචාරාණ උත්තර සමාජ සංසම්පදාන හේතු කුද්දාවන් අල්පකම් විචාරණ සමාජයන් දේශන දෙකක්මනන්ද සම්බන්ධ වෙනවා කියලා දුහානෙත් සමවැදලා නැවත නැවත ප්‍රගුණ කරන්න පුළුවන් කමක් තිබුණා නම් ඒක නිලක ඉතිරි වෙන මේ සඳහා හේතු වෙනවා තුන්වෙනි ධ්‍යානය ගැන පිළිසින් ප්‍රකාශ කරනවා හතරවෙනි ධ්‍යානය ගැන ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ කම්මක් වශයෙන්. එතකොට අපි අවරාකාරව සමාධි භාවනාව ප්‍රගුණ කරලා ඒකෙන් පළවෙනි දේ දෙවෙනි හතරවෙනි කියන ඒකාස ධ්‍යානවල නැත්නම් බලෝපාස ධ්‍යානවල ලබාගෙන ඒක නැවත නැවත ප්‍රගුණ කිරීම තුළින් එකවරක් කරන්නේ නැවත නැවත භාවිතා කිරීම තුළින් නිවන සුපරිවර්තනය ලබන්න පුළුවන්. ඒ කියන්නේ අපගේ කායික දුක් භාව දුක්ඛිත භාවයන් අඩු කර ගැනීමට මානසික දුක්ඛිත භාවයන් අඩු කර ගැනීමට සුපරිවර්තනයෙන් වාසය කිරීමට මේ භාවනා කරන ඒක. අපව කරන්න කියන්නේ භාවනාව හිමියට. එතකොට දෙවෙනි භාවනා කරන බුදුරජාණන් වහන්සේ විස්තර කරන සූත්‍රය මනසෝත්තේ නම් සමාධි භාවනා සූත්‍රයේ සම්පූර්ණයි කියන්නේ. ඒ දෙවන භාවනා ක්‍රමයේ දැක්වන්නේ මේ ආකාරයෙන් දසමාඩි දෙකේ සමාධි භාවනා දහසා භවදී කතා ඥාන දර්ශන පරිලාභය සංවත්ති කියලා. කුමක්ද නැත්නම් ප්‍රතිමතුලින් කියන නිසා මේ විස්සකස්ස ඥානය සදා ගැනීමට හේතුවන භාවනා ක්‍රමය. මේකත් ඒතරම් ප්‍රයෝජනවත් ගන්නේ නැහැ මේ දේශනා සම්පූර්ණ වීම සඳහා ඒ සම්පූර්ණ අනුමානය නම් පමණයි කරන්නේ. ඉන්දිකේ දුක්ඛ වාදෝර සංඥා මානසිකවස්තු විරා සංඥා නිස්සාතේ යථාතිවා කතාවස්තු යථාවස්තු කතා දේවා ඉන්දිකේ දේශා අපරිවණ දෙන සත්‍ය භාෂාන්ති සංභාවයේ තියෙන බුදුදානන් මහතේ තේ පාඩේ දක්වනවා යම් කෙනෙකුට නීති නීතිදී හෝ අනාගත භාවයකදී හෝ විපස්සක්ක ඥානය උපදවා ගැනීමට අවශ්‍ය නම් විපස්සකයේ කියන්නේ මේ නොපෙනෙන අපට ඉරියහට නොපෙනෙන රූප දකින්නට පුළුවන් පක්ෂය. කියන්නේ දෙවියන් බෝධයන් අමනස්යන් වන අය දකින්නට පුළුවන්. එයාට පෙනෙන රූප දකින්නට පුළුවන්. අන්ධකාරී වස්තු දකින්නට පුළුවන්. මේ ආදී දේ කියන්නේ විපස්සකයක් නාමය කිය. මේක ලැබීමට හේතුන බහනා කරන වශයෙන් දක්වන්නේ ආලෝක සංඥා මනසිකරෝටි ආලෝක සංඥාව නිමිති කරනවා. මේක මෙයාට ප්‍රශ්න කරන්නට පුළුවන් නම් මේ විත්තකප්ප ඥාන කෙසේදට සහනා කරන විට ඇතිවන සීමන හේලවත් නිදිමත යට කර ගැනීමට දෙලින්ම උපකාර වෙන සහනා කරනවා. බුදුහාමුදුරුවෝ ඒ ආකාරයෙන් දක්වා තිබෙනවා. අද ඒක කරන්නට බෑ. කස්තර ප්‍රශ්න කරන්න පුළුවන් නම් ටික ටික ඒ ආරම්භ සංඥා මම පොඩි පුරුදු කරන්න හිතනවා කියනවා. ඒ අනුව මේ අධික කාලයක් පුරුදු කළොත් භාවනා කරන විට යම් කිසි හේතුකින් සීමන හේලිය අපේලා නිදිමත සමාවෙච්ච එකට එන වෙනවා නම් භාවනා කරන්නට අපහසු නම් මේ වෙලාවේ ආලෝක සංඥාව වෙනින් කළ විදිහටම ඒ කියන නිදේ නැති ගන්න. ඒක කරන්නේ විදපාය ඇති අවස්ථාවක ආපතේ ඉදිරියේ නීතියේ ආකාරයෙන් දැකලා ආලෝකයේ ආලෝකයේ ආලෝකය කියලා මෙහෙම කරනවා. ඇත්තට කියාගන්නත් මෙහෙම කරනවා. ඇත්තට අරලා නැවත මෙහෙම කරනවා. මේ ආදී වශයෙන් බලකයක් කියාගන්නත් තවත් බලකයක් ලැබෙනවා. මේ දුර්වල දෙයට බලන්න මෙනෙහි කරන විට ඒ ආලෝක සංඥාව ඇත්තට තියාගත්තත් අර ඇත්තට අරගෙන බලා සිටින අවස්ථේ ඒ ආලෝකයේ මනසට දේශනාවක් කරනවා. මෙන්න මේ පැත්ත ඇති වුණාට පස්සේ මේක නැවත නැවත භාවිතා කරලා ආත්ම කාලයේදී අපට අධිෂ්ඨාන ගන්න පුළුවන් මෙතුමන කාලයක් මට මේ විවාහ සංඥාව මේ බලකේ කියන හැඟීම මගේ පිටතට ප්‍රයාසිත වෙනවා කියලා. එතකොට අපට අර ආර්ථිකාලයේ තිබෙන අන්තකාරයේ තිබෙන දේවල් බව දකින්න පුළුවන් වෙනවා. මේක ප්‍රධාන කළ දෙකක්. සත්‍යභා සංකල්පන ආලෝකමත් එකක්. දීප්තිමත් එකක් මේ දීප්තිමත් එක නැවත නැවත භාවිතා කරන තුන දුක්පත්ති ඥානය උපදවා ගන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. මේ ආකාරයෙන්. ඒ කාරණේ දෙකම අපිට කරන් ප්‍රයෝජනවත් ගන්න. ඊළඟට තියෙන ලබන භාවනා කරන දෙක තමයි අපව දෙකම කරන්න යන්නේ. ඒක තමයි අපිට සාමාන්‍ය ප්‍රයෝජනවත් වන්නේ. මොකක්ද සසනාද විස්සේ සමාධි භාවනා බහිතා බහිදී කතා සති සම්පදන්නාල සංවත්තේ නැවත නැවත වැඩලා නැවත නැවත ප්‍රතිමතු කරලා ඒක සති සම්පදන්නේ පිළිගන්නේ ජීවන ජීවිතර කටයුතු භාවනා ක්‍රමයේ කුමක්ද මහණෙනි කියන එකයි ඒ පාඩේ කරලට අදහස. මේ භාවනා කරන දිනකට යන නිසා මේ භාවනා කරලා කරදොත් බද්ධියව එයා දන්නවා අපට සතිය කියන එක සීලය කියන එක භාවනා දිනු කරගන්න ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. මේ සීලය දිනු කරගන්න ආකාර රාශියක් තියෙනවා. මෙතෙන් තමයි අය අද දින පමණක් නෙවෙයි මිනිස්සුන්ට ගියාට පස්සේ වන්නේ ඒ දවස්වලදී කරන ලබන වැඩ කටයුතු සීලයේ නිතර සතියේ නිතර කරන්නට පුළුවන්. නැත්නම් භාවනා දිනු කරන්නට බැහැ. ඒක පාසන මුළු දවසම කක්කල්යන් සෑම එකක්ම අපට සිහියෙන් යුතුව ගන්නට හැකි කමක් නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා විනාඩි 15ක් වන කාලයක් අධිෂ්ඨාන කරලා මෙන්න මෙතන කාලයක් තුළදී මේ විනාඩි 15 තුළදී මම සම්පූර්ණයෙන්ම සිහියෙන් යුතුව වැඩ කරනවා කටියෙන් යුතුව වැඩ කරනවා කියලා අධිෂ්ඨාන කරලා ඒ විනාඩි 15 තුළ කරන ලබන සෑම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව කරන්නට පුළුවන්. මෙන්න කතාවක් පොදු කරලා දවසක් පැය කාල පැය භාගයේ විනාඩි 45 මේ ආදී වශයෙන් සිත සිත කාර්ය වැඩි කරගන්න පුළුවන්. මා දන්නා වෙනවා මේ උපදෙස් පිළිපදලා මුළු දවසම වාගේ කටින් වැඩ ගන්නට පුරුදු පුහුණු ඇති අය. විශේෂයෙන්ම සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ගමනේ ස්ථානවල කටින් වැඩ කිරීමට ප්‍රමුඛ තැනක් දීලා ප්‍රගුණ කරනවා පුහුණු කරනවා. ඒක තාමත් අවශ්‍යයි කටයුතු කර ගැනීම. ඒක උපදෙස්කාරයේදී න්යාය පිළිපදින්නට අදාළ ස්ථාන කරගන්න. ඒක පිළිපදින න්යායයේ විතරම යහපතක් අත් වෙනවා. මොකද අපේ සම්මා සතියේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයේ දිනකර ගත යුතුම වෙනවා 上面那个。 ඔබ ආර්යසාන මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව කෙනෙකුට නිවන් යන්නට බෑ. ඒක එකක් තමයි සම්මා සති. මේ සතියේ තාමත් ප්‍රයෝජනවත් ධර්මයක්. නිසා මේක සති විදිය ධර්මයක් වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වනවා. සති බල ධර්මයක් වශයෙන් ඒකෙන්ම වදාරනවා. සති සම්බුද්ධාමිය වශයෙන් බුද්ධාම ධර්මයක් වශයෙන් වදාරනවා. ඒ වගේම සම්මා සතිය කියලා දක්වනවා. සතර සතිපට්ඨාන වශයෙන් හතරක් වශයෙන් දක්වනවා. මේ ආදී වශයෙන් මේ සතියේ තාමත් ප්‍රයෝජනවත් වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවසහරණයකට ඒ ආකාරයෙන් මේ කරුණ ඉදිරිපත් කළ තිබෙනවා. එනිසා මේ තෙන්වන්තය අද මේ දවසේදී බහනාසන කාල පරිච්ඡේදයේ තුලදී පුණ්‍යන් තරම් දෙයට සතියෙන් නිවිදේ විතර වැඩ කරන්නට පොදු වෙනවා. කිසි කෙනෙක් බහනාන කරන කාල පරිච්ඡේදයේ තුලදී කතා කරන්නට එපා. අන්න ඒ බහනාවට භවදාන විදියට හැදෙන්නටත් එපා. තමන් දෙන්නේ කෙරේ, දිවිලෙක් කෙරේ, අන්දේශයට කටයුතු කරනවා නම් ඒක ඉතාමත් හොඳයි. අන් කියන අන්නයි කියන දේවල් අහන්න කියන්නේ අන්නයි දෙක බලන්න කියන්නේ අන්නයි සමග කතා කරන්න කියන්නේ අඳබළු දිලි නෙවෙයි අඳබළු දිලි කර්තේ වැඩ ගන්නට පුළුවන් නම් ඉතාමත්ම හොඳයි අද දවසේදී ඒක නිසා සතියෙන් යුතුව වැඩ ගන්න පුළුවන්ට ඉතින් මෙතන ගමනා ගන්න මේ අටපස් ටිකක් බලනකොට වේදනාකාරී පස්සක් ඇති වෙනවා ඒ නිසා සතියෙන් යුතුව නැගිටිනවා මට නැගිටින්නේ කියනවා නැගිටිනවා කියලා සතියෙන් යුතුව නැගිටලා අර එදී පුළුවන් ටිකක් සක්මන් කරන්නට සක්මන් භාවනා ගැන වචනයන් වලින් කතා කරන සක්මන් කරනකොට අර නිල ආරක්ෂා දෙන සම්මන් භාවනාවේ ඒ සම්මන් භාවනා කරන කරන අතරතුරදී මම කෙනෙකුට නිවන් යන පුළුවන් මේ නිවන් ගාය තිබෙනවා ඒකේ එකක් අද අවස්ථා තුනක් අතීර තුනක් පමණයි මම ප්‍රකාශ කරන්නේ. බලන්න එකක් මම කරන්න ගියාට පස්සේ ඉන්නේ මෙතන වාම කපුල දැක්කේ බණේට වාම කියලා සීපත් වෙනවා දකුණු කපුල සම්බන්ධයෙන් දකුණු කියලා සීපත් වෙනවා මේ විදිහට මම දකුණු වාම දකුණු වාම දකුණු ආදී වශයෙන් විනාඩි 5ක් හෝ 10ක් හෝ ඉගෙන සිට තවත් ආගෙන භාවනා කරන්න පුළුවන් වෙන තාක්කල් ඒකම ප්‍රගුණ කරනවා ඊට පස්සේ තමන්ගේ පිට පිට යන්නේ නැත්නම් වම දකුණ කියන කියන පිට පිටාගෙන සමනා සම්මත හැකියාව පිටනවා නම් පමණයි. දෙවෙනි හැදියර සබුණ කරනවා. ඒ කියන්නේ කාඩේ ඔසවන විදිහ ඔසවනවා කියලා සිහිපත් කරනවා, හදන විදිහ හදනවා කියලා සිහිපත් කරනවා. නැවතත් ඔසවනවා, හදනවා, ඔසවනවා, හදනවා ආදී වශයෙන් ඒ සතුනම් කරනවා මේ ඇතුළත ගන්න පුළුවන්. ඒකත් හොඳට කරන්නට පුළුවන් නම් තමයි තවත් අදියරක් එකතු කරගන්න පුළුවන්. ආදෝෂ වෙන විට කරනවා, ගෙනින විට ගෙනිනවා, කඩන විට කඩනවා කියන මේ අවස්ථා තුනක්. මං කපුලකට දකුණ කපුලකට ඒ ආකාරයෙන් පිළිපදින මේ විදිහට වම් දකුණ කියලා ඊට පස්සේ කරනවා කරනවා කියලා කරනවා ගෙනිනවා කඩනවා කියන මේ විදිහට මේ ආදීය තුනක් ප්‍රබලතාවනේ ඒක තුනක් සතුට දුන්න ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒක මානවී ජීවිතයේ සතිය නිරායද තාමත් අවශ්‍ය බව ඒ සතිය දිනු කරගන්නවා එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන එකත් සතියෙන් යුතුව කරන්නද ටික ටික හෝ සතියෙන් යුතුව වැඩ කටයුතු කරන්නද උනන්න ඊට අමතරව අද දවස තුළදී සිහියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට උත්සාහ ගන්න භාවනා කරන කාලය තුළදී වාඩි වෙලා භාවනා කරන බාහමත් නම් ටිකක් වෙලා තමයි කරන්නේ ඒ කරනවා නම් වේදී පිළිපදිය යුතු ආකාරයයි අපි ප්‍රකාශ කරන්නේ මේ බුදුසසුන මහත්මයේ මේ තොරතුරු දක්වන්නේ ඔය ආකාරයෙන් සතිය දින කිරීමක් නෙවෙයි. මේ දක්වන්නේ සතිය සම්පදන්නේ ඒ නුවණ දිනුනේ. ඒ කලින් කියේ සතිය දිනුනේ. සතිය සහ සති සම්පදන්නේ ඒ නුවණ අතර වෙනසක් තියෙනවා. මෙන්න මේ දක්වන කාරණාව භවනාවේ කවර සත්‍යයකින් සිද්ධ වෙන කෙනෙකුට නම් ඒ කාමත්ම ප්‍රයෝජනක් වෙනවා. ආධුනික ආදී පටන් කළ යන්නේ අනාදාන පදයේ සිටින කෙනෙක් ඒවාට මේක කරුණා සාමාන්‍ය කනනාසේ ලක්ෂණ මේකේ ජීවිත සම්පදන්නේ දිනු කරගතිය යුත්තේ කිසිම දෙයක් පාරනා. ඉතින්තරේ විස්තන විදිතා වේදනාව සම්බන්ධී විදිතා වේදනාව පස්සහන් විදිතා වේදනා අත්‍යන්තයෙන් දැක්වන්නේ විදිතා සංඥා උපජ්ජන්ති විදිතා සංඥා උපත්තහන්ති විදිතා සංඥා අපත්තහන්ති විදිතා විතක්කා උපජ්ජන්ති විදිතා විතක්කා උපත්තහන්ති විදිතා විතක්කා අබ්බස්සං ලක්ෂන්ති මේකයි ඒකත් සම්පදන්නේ දිනේන සඳහා පිළිපැදීමේ ආකාරය මේ මේ කරුණ භාවනා කරන දුක වාදී භාවනා කරන එක න්යාය ප්‍රදන ගන්න උත්සාහ ගන්න ඕනේ අද දවසේ පසුකාලයක භාවනා කරන විදිහට එතකොට විදිකා වේදනා උත්පත්න්නේ භවනා කරන එක සමාහිත වේදනාවක් ඇති වෙනවා. ඒක දුක් වේදනාවක් කියන සමාහිත සැප වේදනාවක් ඇති වෙනවා. තවත් බොහෝ අවස්ථාවලදී මනසක් වේදනා ඇති වෙනවා. මේ වේදනා ඇති වෙන විට ඇති වෙන විකම ප්‍රකට ලෙසම ඇති වෙන බව අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද වේදනාවක් ඇති වෙන විකම ඒක ඇති වෙන විකම ඒක ප්‍රකට ලෙස අවබෝධ කරගන්නට ඕනේ. විදිකා කියන්නේ ප්‍රකට ලෙසම කියන්නේ. විචිතා වේදනා උත්පත්ති ප්‍රථම ලෙසම වේදනාවක් උපදින නිසා අපි ඒක අවබෝධ කරගන්නවා දැනගන්න. මොකද විචිතා වේදනා උත්පත්ති වේදනාවක් අත්දැකන අවස්ථාවක් තියෙනවා. වේදනාවෙන් පොදුලා තියෙන අස්කත වේදනා, දුක් වේදනා, මනස වේදනා කියන වේදනා ස්වයංම නිකාදාලයි. ඒ නිසා සමහරවල් වේදනාවක් අපි අත්දැකීම් අත්දැකීම් ඒ වේදනාව වින්දන් ඒ වේදනාව විඳින නිසා අපිට ප්‍රසන්න ඒකම අපට අවබෝධ ගන්න දෙන මෙන්න මේ ආකාරයේ වේදනාවක් මා දැන් අත්දැකීමේ මා මේ දිනුනේ. උදාහරණයක් විදිහට දුක් වේදනාවක් මේක තමයි මම මේ අත්දැකීමේ දුක් වේදනාව කියලා ප්‍රකට ලෙස දකින්නේ. විවිධා වේදනා අපත්තන් ගන්න වේදනාව නැති යන විට මේ වේදනාව දැන් නැති යනවා කියන එකත් ප්‍රකට වෙනව දකින්නේ. මේක කරන්නේ. මේ භාවනා කරන බාදී එන අපේ ඉඳන් උදාහරණයක දුක් වේදනා පැතිරෙනවා. ඒ වේදනාව ඇති වෙන විකරණයට ප්‍රකට වේදන දකින්නට නොහැකි ගන්නට පුළුවන්. ඒක අපි සම්පජන්යේ දීවිලි නැති නිසා. එනිසා වේදනාව ඇති වෙලා වේදනාව අත්දැකීම එක මේ ආයත එක ප්‍රකටවෙක තේරෙනවා. එන්න අවස්ථාවේදී සම්බන්ධන භාවනාව මූලික සම්මස්ථානයේ අවස්ථාව වේදනාව දෙස්සා වුණාම කරලා වේදනාව දෙතන කිසි කිසිවක් බලාපොරොත්තු ඉතින් වේදනාව දෙතන බලාපොරොත්තු විට වේදනාව එක්කෝ අඩු වෙනවා එක්කෝ වැඩි වෙනවා එක්කෝ නල් වෙනවා වෙනස් වෙනවා. මේ සාමාන්‍ය අවස්ථාවේදී වේදනාව වෙනස් වීමකට ගන්නවා. සමහරට මේ අමින සිතින්පත් කරන වේදනාව නැති කියනවා. එහෙමත් නැතුව අපිට කටින් සතුලට වාගේ පාදයක වාගේ අති ලැබුණු වේදනාවක් ඇතිලා අපි වේදනාව නැති කරගන්න පාදයේ විස්තරන්නේ. ඒ විස්තරන වේදනාව වේදනාවක් නැති කියන්නේ. මේ වේදනාවක් නැති කියලාම අපිට ප්‍රකට ලක්ෂණ තේරෙන්නේ නැහැ. සුඛ වේදනාව ඇතිවීමත් වේදනාව දැකීමත් වේදනාව නැති වීමත් කියන කරුණු තුනම ප්‍රකට ලෙස අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් සති සම්පජාන්‍ය දිනෙනවා. නරකයන්දී විචාරකල උත්පාදයක් කියන්නේ මේ විද්‍යාඥයන් වහන්සේ ලකින් මේ සති සම්පජාන්‍ය දිනු කර ගැනීම සඳහා දක්වා ඇති කරුණ. දෙවි කරුණ විවිධ සංඥා පදයන් විස්තර සංඥා පදයන් විස්තර සංඥා පදයන් සංඥාවල් කියන සංඥාවල් ගැන අපි හඳුනා ගන්න දේවල්. අපිට ගහනා කරනවා ඒකට තෝරන ගඳක් කියනවා ගඳ හඳුනා ගන්න අසවල් ගඳක් කියලා බැඳීමක් වෙනවා. නැත්නම් සත්‍යයක් වෙන අසවල් සබ්දේ කියලා හඳුනා ගැනීමක් ඇති වෙනවා. නැත්නම් කවර ආකාරෝ හඳුනා ගැනීමක් සංඥාවක් අපගේ සිදුවල ඇති වෙනවා. මේ සංඥාව ඇති වෙන ගමන් අපිට ගන්න ගමන් මෙන්න ආකාරයේ සංඥාවක් ඇති වෙනවා. මේ සංඥාවයි මාගේ පිටතට දැන් ක්‍රියාත්මක වන්නේ. ඉතින් මේ සංඥාව නැති වෙන එකකට ගන්නත් පුළුවන් නම් මේ සංඥාව දැන් නැති කියයි කියලා අන්න ඒකත් අපට උපකාර වෙනවා සති සම්පජානන දෙන්නේ. දෙවෙනි කාරණා මේක වඩා වැදගත්. විචිතා විචක්කා උපස්සන්දී විචිතා විචක්කා උපස්සන්දී විචිතා විචක්කා උපස්සන්දී මේ විචක්ක ඒ කියන්නේ විචක්කා සිතිවිලි භාවනා කරන කෙනෙක් සිත තුළ ඇතුළත් වෙනවා. අතීතේ කරා සමහර විට පිටද වෙනවා. සමානික අනාගතේ කරා පිටද වෙනවා. සමානී මිනිස් කරා දුරු පුතුන් ආදී විවිධ දේවල් කරා පිටද වන්නට පටන්. මේ පිටද වෙන එක සමාජයේ ඉතාමත්ම පරිපූර්ණකාරී ධර්මයක්. ඒක නිසා මේ පිටද වෙන එක නතර කර ගැනීමට මේ ක්‍රමයන් ගැන අනුගමනය කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මේ විදිහට විකල්ප උත්පන්නයේ විකල්ප ඇතිවන විකල්ප අපිට දැනගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. මේකේ ඉල්ලන්නේ නැති කල නිසා තමයි ඉන්ද්‍රියේ සිටින බලාගෙන බලාගෙන යන අදිනාඩි 3ක් 4ක් 5ක් ආදී දන්නේ නැහැ. ඕන ටික වෙලාවකට පස්සේ තේරෙනවා අනේ මගේ විත බොහෝ වෙලාවට කියන්නේ නැහැ මම දන්නේ නැතුව. මොකද මේකේ විචාර විචාර උපයන්න කියන අත්දැකීම. මේ විචාරයක් ඇතිවෙන ගමන් සංකල්පනාවල් ඇති වෙන විදිහ අපර තේරුම් ගන්න අපිට ඒක ප්‍රකටවන්න වැටෙනවා කියන්නේ. මේ විදිහට මට යහවනාවේ පරිභාග වල විකාශ සිදුවිලි බලාගෙන ආවයි. ඒ නිසා සිදුවිලි බලාගෙන ඉන්න කෙනෙක් අප තේරුම් ගන්නට උත්සාහ ගන්නවා. ප්‍රතිපන්න ගන්නේ දේම ගන්න දෙක තමයි. ඊට අමතරව මේ සිතුවිලි බලාගෙන යන විට මේ බලාගෙන යන යන බවක් දැක ගන්න උපදිනේක දැක ගන්නට පුළුවන්. ඒ විකල්ප උපදිනේක දැක ගන්නට අපෝපස්වත් විපස්සය සිටින බලාගෙන යනකොට බලාගෙන යනකොටෝ අපතුම දකින්නට ඉතින් වැඩ ගන්නට පුළුවන්කම දෙන්නවා. ඒක පුළුවන්කම දෙනවා නම් අපේ සිටින නතර කරගන්න ඕනේ. ඒකේ නැති වයක සිටින දේ බලාගෙන යන අපි භාවනා කරනවා කියලා බාලේලා සිටිනවා සිත සමාධිමත් ගන්නවා. ඒ නිසා ඒ දෙකේ බලාගෙන යනකොට ඒ බලාගෙන යන බව සත්‍යව අපි දැක ගන්නට උත්සාහ ගන්න ඕනේ. ඒ වගේම විවිධ කාර්යකතා බස්සන් දැක්සන් දේ විකල්ප නැති විද්‍යාවට නැති විද්‍යාකාරය දකින්නද මේ දාන කරන එක විකාශ දෙවිදිතේ වෙනවා මේ අමනාප වන්න දෙපා නොකටද පාපන්න දෙපා මගේ භාවනාව කැඩුනා කියලා කියනවා. කියන නිවර්ණය ගාමතර තවත් නිවර්ණයක් අපි එකතු කර ගන්නවා එහෙම පසු කරනවා. ඒ කියන්නේ දෙවියන් නැහැ පසු කරන්නේ භාවනාව කැඩුනා කියලා කියන්නේ. අවම සිතුවිල්ලක් ආවත් තමයි ඒ සිතුවිල්ල ඇතිවෙනකොටම දැක ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි ඒක නේද? සිතුවිල්ල ඇතිවෙන ගණන් කරන එක පිටතින් ගණිතවල විට හිත සිතින්ම ඒ සිතුවිලි දෙක බලන්න. හොඳ සිතුවිල්ලක් එකයි අපතේ නරක සිතුවිල්ල. සිතුවිලි දෙක සිතින්ම බලාගෙන සිටිනකොට සිතාන් ප්‍රශ්නාවකදී ප්‍රාණක ගන්න ඒ සිතුවිලි වල අනිත්‍යතාවය පේනවා. නැත්තම් ඒ සිතුවිලි බලා මෙතන නතර වෙනවා. එතකොට සිතේදී ගලාගෙන යන එක අපි දකින්නේ ප්‍රඥා හැටකින්. ඒ ප්‍රඥා අයින් දකින්නේ සිතේදී ගලාගෙන යන නතර වීම ස්වභාවය ගන්න. ඒ නිසා ඒක සරණාම සිතේදී නැති ගිය ආකාරයක් දකින මෙන්න මේ ආකාරයෙන්. වේදනාවයි සංඥාවයි විකල්පවල සිතේදී කියන ධර්මතා අපේ සිතේ භාවනා කරන කාලයේ මුලදී ක්‍රියාත්මක වෙන විට ඒවා ඇති වෙන විට ඇති වෙන බව දකින්නට ඕන. පවතින විට පවතින ආකාරය දකින්නට ඕන. නැති වෙන විට නැති වෙන ආකාරය දකින්නට ඕන. මේ විදිහට කරනවා නම් ඒ පිළිපදල සති සම්පදන්නේ සිහිනුවන දිනුවන මේ සති සම්පදන්නේ ඉතාමත්ම ඉතාමත්ම අවශ්‍යයි නිවන් අවබෝධ කරගැනීම සඳහා සමාධිය දිනන සඳහා සම්මාදිට්ඨිය ආදී ප්‍රඥා දිනන සඳහා ඊළඟ භාවනා ක්‍රමය දැන් මම භාවනා කරන තුනක් කියලා බුදුහාමුදුරුවෝ මේ විදිහට දැක්කා තියෙනවා. මෙලොවම හදස් කල්පා මෙලොවම පරිවර්තන කල්පා දෙන භාවනා ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ධ්‍යාන සදාගෙන ඉන්න ආශ්‍රය තියෙන්නේ. ඊළඟ එක තමයි ආරෝප සංඥා මෙලෙකන්නේ පිටපත් දෝෂයන් දෙකේන තීරණෙදී නැති වෙන හේතන භාවනා කරනවා. මේ දෙක තමයි අපි ආවමනක් කරනවා. දැන් අපි මේ කියන පටිසම්පදන්නේ දීර්ඝ භාවනා ක්‍රමයකට අවධානය යොමු කරලා මේ හේතු පිළිබඳව හතරෙන් ගණනා කරන්නේ තමයි අපේ තාමත්ම ප්‍රයෝජනවත් ගන්න. අත්ති දෙකෙන් ගණනා බහත භාවිකත ආස්වානං ආය සංවත්තේ. මේ භාෂාවෙන් නරකයට වැඩිම තුලින් ආස්වාන දෙකෙන් සදා හේතුන් ගණනා කරන්න පුළුවන්. ආස්වාන කියන්නේ අපගේ සිත තුළ බොහෝ කාලයක් තිබෙන කල්පාන්තර ගණන් දෙකේ ඒ කල්පඥානදී ඇති අපිට දෙක ධර්ම රාජ්‍යය මේ ප්‍රධානයෙන් තුනක් දක්වා තිබෙනවා සෝත්‍ර පිටකේ පුරාණ ඒ කරුණු තුනක් ගන්න. හරියන්නේ විදිහේ ආත්ම ආස්ත ධර්ම තුනක් අත්මඩව කාමාසෝ භාවෝ අවිද්‍යාව. මේ දක්වා කාමාසෝ භාවෝ අවිද්‍යාව. ඒ අනුකූල අනුමත පිටකේ දක්වා තියෙනවා තවත් ආස්තයන් විස්හාස්තය කියලා. ඒක ආස්ත ධර්ම හතරයි. මහත්ය ගැන බොහෝ කාලයක් අපගේ සිත ප්‍රත්‍යයන් පත්වලත් කලකඩියන්වලත් දැක්කෙන මුල් දැක්කෙන තිබෙන ප්‍රවේශ සාමය. ආනාපාන කියන්නේ ඇහැන නාසයේ දිය ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් කියන ඇහැට දිය රූප කනට දිය ශබ්ද නාසයේ දිය ගන්ධ දිවට දිය රස කායට දිය ස්පර්ශ ලැබලා ඒ වෙන ලැබෙන සිත ආස්වාදයේ විඳින සිදුන කනත් ඒක තමයි සාමාන්‍ය බලාපොරොත්තු වෙන භාවයේ ගැටීමකට තියෙන අපේක්ෂාව තමයි බලාපොරොත්තු. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැක්කම. දුක්ඛ සත්‍ය දන්නේ නැහැ, නිරෝධ සත්‍ය දන්නේ නැහැ, මාර්ග සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ සංකේය වර්ගය දන්නේ නැහැ. මේකත් ආශ්‍රය ගන්න. අනිත් එක තමයි දෙස්සහස්ත්‍රයේ සත්‍යය දෙකේ වස්තදාකාරී ආත්මයක් තියෙනවා. මේ ආශ්‍රය ධර්මයන් කියන්නේ ඉන්නේ ධර්මනා කරන බුදුහාමුදුරුවෝ දක්වන. මේ ආශ්‍රය ධර්ම හතර තේරන්නේ දෙස්සහස්ත්‍රයේ කියන සදාකාරී ආත්මයක් ඇතිවෙන්නේ මේ ආශ්‍රය ධර්මයේ ප්‍රවන්නේ සෝවාන් වෙනවා. ඒ වගේම අර පංචකාම වස්තුන් තුළින් ඇතිවෙන ආස්කාරයේ දිවීමට තියෙන අපේක්ෂාව කැමැත්ත රුධිය ඒ සමාතාව පටකාදා මාර්ගයෙන් පිළිවෙල අනාගාම මාර්ගයෙන් නැගලා. භවආශ්‍රය සහිත සිතුආශ්‍රය ධර්මයෙන් අවිද්‍යාශ්‍රයයක් නැතිවන්නේ රහත් වෙනවා. ඒකට මේ භාවනා ක්‍රමය සෝවාන්ගේ ඉඳන් සතරදාන්ගේ ඉඳන් අනාගාමී වීමට අරපත් වීමට පිටස්තේන පොදු භාවනා ක්‍රමය. එතකොට අපි මේකෙන් හදා ගන්න බැරි දෙයක් කියන්නේ සෝවාන් වීමට උත්සාහ කරන අය. ඒකදී තමයි විස්මයක් වෙන්නේ නැතිවන්නේ. ඒක නිසා විශ්වාසය ගැන සත්‍යය විදිය සත්‍යය විදිය ගැන නම් ගන්න කීපයක් ප්‍රකාශ කරනවා. මේ අය මේ කර්ම කියන විට මගේ හිත තුළ කවර ආකාරයෙන්ද මේ සත්‍යය විදිය ආඥාවක් ඇත කියන කියන කයින් ගැටි ගැටි ඇති කියන එක විමස්ස විමස්ස බලතලා මේ කරුණ අහන්නට. මම මේක සමාජයෙන් අහන්න බලන්නේ. බුදුදහම වහන්සේගේ නිබඳ නිතර විශ්ව මහන්සියලා අහන ප්‍රශ්න තමයි මේ භාවසන්තේ බන්දේ සක්කායදී හේතු එකකින් නම් මහන්සිය සම්මාස කෙරෙන්නේ පිටතට සක්කායදී කිය සීගමා බුදුදහම වහන්සේ දක්වනවා අදවිසිය යක්ෂ අපිට දෙනවා ඒකම් අත්තරෝ සම්පත්තසුරු විකලම් සම්මා අත්තානං අත්තිනා රූපං රූපස්මිනා අත්තං කෝපේන හතරක් ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු ඉදිරිය වෙන හතරක් මේ පංචස්කන්ධයේ දෙකේ පිටසන්දේ හතර බැගින් පහට වැඩි නාම දුක්ඛ තුනක් අපාදිකේ විස්වාපාදින දැන් මේ බලන්න ඕනම අත්කෝ සංකල්පකේ සමාගයේ ආත්මය කියලා මේ විදිහට ගණන් ගන්නවා. තමයි යන්නේ සිතින් බලන්න මගේ ආත්මය කියලා මම මේක ගන්නවාද කියලා තමයි හිතලා බලන්න. තමයි තේරෙන්නේ මගේ සිත තුළින් මගේ ආත්මය කියලා මේ රූපය අල්ලගන්නවා. තමන්ගේ ශරීරය බලන්න. මේක ආදිත්‍ය අපි නැති කරන් මාර්ගයට ගමන් කරන්නේ අද මේ භාවනා කරන එක නෙමෙයි මේක තමයි මේකට අවබෝධයක් ඇතිවෙන්නේ. මොකද දෙන්නේ මෙතන මේ අංග දෙක බලලා අංග තමයි ආත්මය කියන හැඟීම දෙන්නට පුළුවන්. දුරුකානාද රූපවන් තමයි අත්තාන. මන්නේ ආත්ම නිරූපයක් ඒක නම් බොහෝ දෙනෙක් හිතන කාරණාවක් නෙවෙයි. ඉස්සරහට හිතන්නේ දැන් නෑ නේද හිතනවා නම් මන්නේ ආත්ම නිරූපයක් එකක් කියලා. මම හිතන්නේ ඊළඟ කාරණාව අත්කලිකා රූප මන්නේ ආත්මයේ පිළිබඳ ආත්මයේ පිළිබඳ නිරූපී කියන්නේ. ඒකයි සියලුම කාරණාවතෝවන්නේ. රූපස්මා අත්තාන රූපේ පිළිබඳ ආත්මයේ අරියතුගේ උඩ තමයි මන්නේ ආත්මය පවතින්නේ කියන හැඟීම. මොකද දෙන්නේ දුක්ඛල විදන කාරණාවක් තිබෙන්නට පුළුවන් කාරණා. ඒක නේද කියලා බලන්න නැත්නම් තේරෙන්නේ සමාන්ගේ කියන්නේ. බැලුවොත් මේ පිළිබඳව මන්නේ සුද තුළ සත්‍යය විද්‍යාව ආත්මය කියන හැඟීම තීරණය වෙනවා. හරිද? දැන් ආශ්‍රයක් වන මාය කතාව කියන්න ඒකේ ප්‍රථම ප්‍රතිස්ථාන දෙක ගන්න සෝතන් අර්ථකේ සම්මතකලි තමයි ආත්මීයයක් කියලා පරිණාමය කියනවා තමයි මගේ උඹ තමයි ඉන්දිය ආත්මය කියලා කියනවා නැත්නම් මේකත් නාස්තන මගේ ඇඟ තුළ නිමිත ඒ ආත්මීයෙක තියෙනවා මේකට විදිහට තේරුම්කට වෙන දැන් ආත්මය කියන හැඟීම අපි මොනවා කියලා කියවට මම ඒක පිටතේ මේ ධර්මයේ ක්‍රියාත්මක කර දෙනවා ඒකනා ලැබෙනවා ඒකනාත්පත් වේදනා නත්තර සම්මුඛප්පති මම මේ වේදනාවට මම ආත්මය කියලා ගන්න. ඒ කියන්නේ සුඛ වේදනාවක්, දුක් වේදනාවක්, මලහත් වේදනාවක්. ඒ වේදනාව ආත්මයට පස්සේ ගන්නවා දැනන්නේ. ඊළඟ සාමාජික වෙන්න බලන්න. වේදනා මං සංවා අත්තාන මගේ ආත්මය තමයි මේ පැටලෙන්නේ දුක් විඳින්නේ නැදහත් වේදනා විඳින්නේ මේ වේදනා ආත්මය මේක මුලින්ම මම කියලා බලන්න මගේ ආත්මය තමයි මේ වේදනා ආත්මය ඉතින් මේවා කයින් කියන දේකට දෙන්න අත්තුනා වේදනා මගේ ආත්මයේ තුල තමයි වේදනාව තියෙන්නේ. ඒ කියන්නේ ආත්මයේ ලොකු එකක් වේදනාව ඒක ඇතුලේ තියෙන එකක්. ඒක නම් ඕනේ ගන්න තියෙන්නේ. ඊළඟට වේදනාව අත්සාන මගේ වේදනාව තුල තමයි ආත්මය වේදනාව විඳින්නේ මම වේදනාව විඳින්නේ මගේ ආත්මය කියන හැඟීම සෝවාන් වූ අය මේ පිටතට තියෙන අත්සාහයේදී ආකාරයෙන් මේ පිටතට ප්‍රකාශ කරනවා තේරෙනවද? හොඳයි. දැන් ඊළඟට ගන්න සංඥාව. සංඥාව හත්තකෝ සම්පතද. සංඥාව තමයි මම ආත්මය කියලා ගන්නෙ. සංඥාව කියලා ගන්නවා හඳුනනවා හඳුනනවා සංඥා ගන්නවා බලයෙන් ගන්නවා අවසන් ගන්නවා කායයෙන් සංඥා ගන්නවා මනසින් මේ දේවල් ගන්නවා. සංඥාවන්තං සංඥාවන්තං ආත්මං මගේ ආත්මය තමයි මේ හඳුනාගන්නේ. ඒ තමයි මගේ ආත්මය. අත්දැකීම් හඳුනාගන්නේ මගේ ආත්මය. මේ හඳුනා ගැනීම කරන්නේ මගේ ආත්මය කියන මේ නැත්නම් ඒ නම් කියන කල්පනා කරලා. ඒක අත්ඤ්ඤා සංඥා ආත්ම සංඥා ආත්ම තුල සංඥාවයි කියන කතාව බෝධින්නේ කියන තුබෙනුන කරනවා නම් අනිත්ක සංඥාව අත්‍යන සංඥාව තුල තමයි ආත්ම ප්‍රකාශය. ඒකෙන් ඒකම නෙවෙයි කියනවා. ඒකේ මේ මගේ ආත්මය තමයි හඳුනාගන්නේ කියන හැඟීම තෝරන්න ඕනේ. ඒක ඊළඟට සංස්කාර. සංස්කාර යක්කෝ සංකප්පදී සංස්කාර පිටිවිලි තමයි මගේ ආත්මය. සාධක පිටිවිලි පිටිවිලි ප්‍රතිපිටිවිලි නැත්නම් මම පිටිවිලි කරනවා පිටිවිලි පිටිවිලි අපට පිටිවිලි කවර ආකාර විකල්ප සංකල්පනා පිටිවිලියක් මේ සිදුවේදී තමයි මගේ ආත්මය කියන දැරි දෙස්සිය තුළ පීඩා කරන දැරි දෙස්සියට කල්පනා කරන සාමාන්‍ය කොටමනෝදා. ඒකත් වඩා කරන කතාව තමයි සංඛාර ලක්ෂණ වාස්තනං මගේ ආත්මය තමයි මේ සිදුවීම ඊළඟට අනිත්‍යනා දෙක අත්මනා සංකාරයේ සංකාරයේ විද්‍යාස්තන මේ දෙකම ආත්ම සුද සංස්කාරයේ වෙන සංස්කාරයේ ආත්මය කියන දෙක දෙකම පිළිගන්න පුළුවන්. අන්තෝතේක මේ සුද විස්තරණයේ ආත්මය කියන වැරදි දෙයක් දෙකයි කියන්නේ. විඥානයේ මැදින් කතා කරනවා විඥානයේ අන්තක සම්බන්ධක විඥානයේ අන්තංග අස්තන් මේ විඥානය තමයි මගේ ආත්මය. ඇත්තෙන්ම මේක ආත්මය කියලා ගන්න බැරි කෙනෙක් පිළිගන්න තමයි විඥානය කියන්නේ. මගේ ආත්මයෙන් තමයි මේ විඥානය කියලා අඥාන විඥානය කියන්නේ ආත්මය නිසා තමයි කියන්නේ. දැනුමේ තුලගෙන විඥානය තුල ආත්මය හෝ ආත්මය තුල විඥානය හෝ ඇතිවෙන දැනීමක් තියෙනවා. ඒකයි නිවිදල නිවන විද්‍යාන සමාධිමත් වෙන බයවන සමාධියේ පිටතට හැදෙන්නේ දැකීම බහලකටේ ආත්ම සංඥා දුර්දාති දෙන්නේ කොයි තරමකට දුර අවධානය දැන් තමයි තේරෙන්නේ. ඕනේ ආත්මයක් නැත්නම් දුකේ තුල මගේ ආත්මය තියෙනවා කියන එක බොහෝ දෙනෙක් පිටතට කියනවා. වේදනාව ආත්මත්වය එන්නේ නැත්නම් ආත්මය තමයි මේ වේදනාව දෙහිදී කියන දේ තවත් පිළිවෙලකට කරනවා. වේදනා ගන්න මගේ ආත්මය පිළිගන්නේ ගන්න මගේ ආත්මය දීනානි අගන්න මගේ ආත්මය කියලා කියන දේ මේක යම් කාර්යවන්නේ අයිති කරලා ක්ලාස් කරන තමයි. මොකද මම සංස්කාරයේ කියන්නේ මට තේරෙනවා සත්‍යය දිට්ඨිය කියන්නේ කොහොමද කියලා. දැන් මේ කියන්නේ සත්‍යය දිට්ඨිය නැත්තේ කොතනද කියන කතාව. මේක එකත් කලින්ම අනන්දම මෙතෙක් තාම කතා වෙලා ඉන්නේ සමාධිය කොහොමද සත්‍යය දිට්ඨිය නිදි කියලා කෙනෙක් ප්‍රකාශ කරන්නේ. ඒකත් නිරෝධ ගන්න ඕන. උදාහරණයක් විස්තරම ඉතන පිළිබඳව අර අකුසල දෙකම ප්‍රතිවිරුද්ධ වෙනවා. දැන් ඔබට විරුද්ධ ආරහත. ඕකම අත්තකෝ නේ සම්මත පස්පති. ඕනේ ආත්මය කියලා දකින්නේ. දැන් මේ රූපේ ආත්මය කියලා මම කියන්නේ ආත්මය කියලා දක්වන්නේ. මේකේකා නම් මේ ආත්මය නෙවෙයි කියලා යන ඕන තරම් කඩවි සාධාරණ කියන ගමන් කරගන්න. මේක කර්මන්ත කාමයේ. දෙන්නේ නැහැ. මේ රූපේ තමයි ආත්මය. එහෙනම් ආත්මය කියලා දෙයක් කරන්නේ. ඉතින් අනුන්ගේ එක කරුණක් අපිට තේරෙනවා. ඒක නැතිනම් පස්සේ අපි කතා කරන්නේ යාගේ ආත්මය කියලා. ඒකම මොකද කියලා යන්නේ. ඒකනම් ඒකේ ආත්මය කියන කතාව වැරදි. සමාජයේ සුබතුල නිරුද්ධ ආත්මය කටයුතු නැන්නේ බැරි තියෙනවා. ඒක සාර්ථකව නිරුද්ධ කරන්නේ නිරුද්ධ කරන්නේ නැහැ. පැත්තකට දානවා මනසනම් බයට පත් වෙලා මේ අඟ මන්දේ ආත්මයේ ඒක කාර්යයේ දැක්කහම සමහරවිට සමාධි ප්‍රඥා දෙන්නේ කියන මොනවාද මොකදන්නේ අපහසුකම් කාරණා ගන්න පස්සේ ඒක හරි ඒක ඉස්සරහට බලන්න තමයි අදවල සමාධිය කියන ප්‍රඥා කියන දැනට සම්බන්ධ වෙනවා කියන්නේ. ඒකේ පැත්තකට මේ ආත්මය නිරෝධයෙන් කියන මේ සිද්ධාර්ථය තමයි දැක්වෙන්නේ. ඒක මේක තමයි සාරවත්ින් අපි පිටකටේ ගැඹුරකින් ගන්න දෙපාර්තමේන්තුව ගන්න අපිට ඒක නිසා මේක සාරවත්ින් ඉඳලා ගන්නවා. ඒකට ඒ කාරණා ගන්නවා. ආත්ම රූපේ තුළ ආත්මය තියෙනවා කියලා හිතනවා. මගේ ඒකක් නෙවෙයි අස්තන. මගේ ආත්මය කියන්නේ රූපේ තුළ තමයි ඒක. අද ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන සුමුත් බංගල් දාලා තියෙනවා. ඒක හදින්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. රූපේ තුළ ආත්මය කියන්නේ රූපේ තුළ එකක් තියෙනවා. මොකක්ද ආත්මය කියලා කියන්නේ? අපිට කතා කරන්න පුළුවන්. ජීවන්නට පුළුවන්, හිතන්නට පුළුවන්, ක්‍රියා කරන්නට පුළුවන්. ජීවන සත්‍යයක් අපේ පිටුල තියෙන ලෝකම ධර්ම එකට ප්‍රතිකරණය කරන සංස්කෘතික ගාන කතා කරනකොට තමයි අපි ඒ ධර්මයේ කියන්නේ ආත්මය. අපිට කතා කරන්න පුළුවන් අපි කරන, හිතන්නට පුළුවන් අපි කරන, ක්‍රියා කරන්නට පුළුවන් භාවයේ අපේ සාමාන්‍ය ජීවිතයේ පැතිරිච්චේ මේක තමයි මේ එකම කරගෙන තමයි අපි ආත්මය ආත්මය ආත්මය කියලා කතා කරන්නේ. දැන් මේ ආත්මසන්නා දෝතන්ට සක්කායදිකේ දුරතාවකට නම් අපි බලමු අපේ ප්‍රාණය අනතික අපි හිතමු ගණනකට ගන්න විදිහට ආදී නිදුනා කියනවා. අනේ මේ තමයි බොහෝ ප්‍රාණය කියලා. මේ ප්‍රාණය කියන්නේ සමුදයන අනිතික තියෙන්නේ. ඕනෑම සතරමා කියන්නේ වැඩි රෝගයකට තියෙන සත්‍ය ජීවත් වීමේ ශක්තිය. ඒ කියන්නේ ජීවිතයේ ඒකේ වශයෙන් අමතක වෙනවා. අපි මේ තමත් අත්කත් ගන්න බහත් නැරිතියි. ඒ තමයි ජීවිතේ මුක්තිය කරගන්න. ඒ අත්ක කපල දෙන්නට පස්සේ අපි කියන අත්ක මරුණා කියන්නේ. ජීවිතේ ජීවිතේ උත්තර දෙන්නේ නැති වෙලා යනවා. එතකොට අපිට තේරෙනවා අත්ක ජීවත් කරන්නේ ශක්තිය දහ ජීවත් කරන්නේ ශක්තිය දහ තිබුණා ඒ දහ මරණත් පස්සේ ජීවත් වෙන්නේ ශක්තිය නැති වෙනවා මේ දහතල ප්‍රාර්ථනාවේ ජීවත් වෙන්නේ ශක්තියට අතිරි ආත්මය කියලා කියන්නේ නැහැ. කියන්නේ නැහැ. අපගේ ශරීරය ජීවිතයක් කරන්නේ සත්‍යයේ කවදින් අපගේ ශරීරය තුළ ඒ ජීවිතයේ නිරන්තරම නැති අර ධර්මයේ සාහනයයි කියනවාගේ සාහනය ප්‍රත්‍යයෙන් සත්‍යයේ නිසා මේක කර්මික සත්‍ය ආදී විදිහේ දෙන්නට සමාජය කරනවා. මේ විදිහේ දෙන්නට ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ ජීවිතයේ නිරන්තරම කරන ආත්මය නෙවෙයි. අනිත්‍ය දුකේ අනිත්‍ය කියන්නේ හේත ධර්මයන් ජීවිතයේ හේත. ඒ වගේම නම් මේ පණිත ආඥාවක් වශයෙන් අපිට ගන්නට බෑ. එහෙනම් අපි ගන්න ක්‍රියාත්මකයේ හැකියාව තිබෙන්නේ හැකියාව. බතන පිටින් ඉන්න හැකියාව. මේ අපිට කරන්නට බෑ. ඒකත් තියෙනවා. හොඳට කල්පනා කරන්න. අපි කොහොමද කරන්නේ? නැත්නම් කඩමින් වල පාස් වෙනවා. අපිට කතා කරන්න බෑ, දීපන්න බෑ, කියන්න බෑ. එයි. අපි දෙකේ අක්ෂරයි කියලා ඒකයි සාකච්ඡා කරන්නේ. මේ විශ්වාස තමයි අපිට කතා කරලා හස්තේ සිත ඥාන කරන නිසා තමයි අපට ක්‍රියා කළ හැක්කේ. සිත ඥාන කරන බැරි නම් අපිට ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. එනිසා අපගේ අයතර ආත්මයෙන් කියන ලබන මේ කතා කියන හැටිකම සිටින හැටිකම ක්ලාසින හැටිකම සංඝාපවතින්නේ කාර්යවලද නැත්නම් මොකද සුමුදලද එමනම් ඒ කාර්යවල බවක් නාමයේ ආත්මය කියන සංඥාවක් හරිද වැරදිද නැත්නම් මේක නලාවක් දැන් වැරදි ඒක මුලාවක් වේ මුලාවෙන් තේරුම් ගන්න. ඒකට රූපේ තියෙන ආත්මයකට කියන්නේ මුලින්ම පතනක් නෑ ආත්මයක් නෑ ඒ නිසා ඒක තුළ ආත්මයකට කියන කතාව නැති එක කාරණාවක්. ඒක නිසා කියලා. දැන් මේක හරියට තේරුම් ගන්න නම් මේ විදිහට දැන් කියන්න ගන්න සම්මා විද්‍යාව සම්මා විද්‍යාව මන්නේ. දැන් කියන්නේ හරි අපි දැන් වේදනාව ගන්න ගන්නේ ඉතින් මේක ගන්න කරන්නේ වේදනාව අත්දෝ සම්පූර්ණ වේදනාව තමයි ආත්මය කියලා අපි ගන්නේ දැනුමට මනෝලෝක ආගම වේදනාව ඇති නැත්නම් කෙනෙක් කතාවෙන් නම් කරන්නේ වේදනාව ඇති ඉතින් මේක අත්දෝ වේදනාව ඇති ඉතින් ඒවා මේ වේදනාව ඇතිවීමේ හේතු කාරකයේ හේතු කාරකයේ කරුණු ඒක රාශි විඳින්න සුළු ධර්ම වෙන අපගේ ආත්මීය වශයෙන් ලබන්නේ. එගොල්ලෝ නම් වේදනාව දෙවටින් යම් කිසි හේතුවක් ඇති වෙනා නම් ඒ නිසා ප්‍රතිකාරයක් ඇති වේදනාවට අපිට වෙන විදිහට කරගන්නවා. අපිට වෙන විදිහට කරගන්නවා. අපි දන්න මම නම්ලේ තමයි ප්‍රතිකාරය ඇති කරගන්නට අපි මේක තමයි සත්‍යාවට සිද්ධ වෙනවා. ඒක නිසා හදගත් ධර්මයක් වේදනාවක්. ඊළඟට සාමාන්‍ය දෙවියන් වේදනාවන් සංවා අත්තානන්නේ ආත්මය තමයි මගේ වේදනාව ගෙදින්නේ ආත්මය තමයි වේදනාව නෙවෙයි දැන් කල්පනා කරන්න මේ ඇයට වේදනාව නිලා දුක් වේදනාව නිලා හඳහස් වේදනාව නිලා මේ නිලේ ආත්මය කියලා මගේ ආත්මය ඉතින් මේ වේදනාව කියන්නේ අන්තර ඇගේ කාර්යයේ පිළිගන්නවා වේදනාව වේදනාව පාදයේ ඒ ධර්මතා අන්දස්සන ධර්මතාවන්ගේ අධිනේ කියලා අර අනිත් වේදනා වේදනා අධිනේ නැතිලා නම් සමන් සමන් දෙකේ තියෙනවා. විදිනා සමන් විදිනා දෙකේ වේදනාවක් තිබෙනවා විදිනා දෙකේ තියෙනවා. ඒකයි අපි ඉරිදි කියන්නේ. වේදනාව ආත්මයේ තුල තියෙනවා කියන්නේ. නැත්නම් ආත්මයේ වේදනාව තියෙන තුර ඉතිරිනා කියන්නේ කතා කරන්නේ ඒක වේදනාව තුළ ආත්මය තියෙනවා කියන වේදනාව නැතිනම් ඒකයි ආත්මයේ තියෙන කෙනා. ඒ වේදනාව තුළ ආත්මයේ වේදනාව නැතිනම් ආත්මය ඒ ඉඳලා තමයි. ඒක තමයි කතා. ඒක තමයි. ඒ නිසා වේදනා වේදනා විඳිනවා වේදනා නමුත් නිදිනේ නමනේ නිදිනේ දුක්වලේ නිදිනම පමණයි ඒකේ කිසිත දුකේ එකක්ම වේදනා කිසිත වේදනා වේදනා සංකල්පය නිදින විතරයි අපි වේදනා නිදින කුජේ කිසිම සංකල්පයක් නෑ බඳුන ගන්නේ නැහැ සංඥාව සංඥාව අපේ සංඥාත්මක සම්පූර්ණ සංඥාවක් ගන්නවා අපේ සංකල්පයන් අපේ ආත්මය කියලා ඒකම ගමන් නැන්නේ ආත්මය. සත්‍යම ගමන් අපේ ආත්මය. සංකල්පයන් කියන්නේ ඒකේ නිසා හටගන්නා තමයි. අපිට අහම දෙයක් දැක්කට පස්සේ මේක දෙන්න නිසා දක්ෂිඥානය ඇති නිසා ඒක හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. නැමත රූපේ පොදුනේ නැත්නම් හඳුනා ගැනීම හැකියාවක් නැහැ. ඒකට ඇහැට රූප හඳුනා ගැනීම ශක්තිය කියන්නේ යම් යම් දෙයක් සමුදායක එකතුවක්. මේ රූපයෙන් නැත්නම් ඒ හඳුනා ගැනීම නෙවෙයි. ඒකට හේතුවෙන් හටගත් ධර්මයක් තමයි අපි ආත්මය කියලා කියන්නේ. ඒ රූපෙන් හඳුනා ගැනීම කියන්නේ ඒක නිසා සංඥාව කියන්නේ නාම ධර්මයන් ඇතුළේ නැති වෙන ධර්මයක් හේතුන්ට අනුරම දේලා හේතුන් නැති වෙනකොට මුදියන් ගන්නවා. අපි හඳුනා ගන්නවා තමයි හඳුනා ගන්න කෙලින් නෙමෙයි හඳුනා ගන්න ආත්මයක් නෙමෙයි ඒක තමයි කාමතාවක් කියන්නේ. හඳුනා ගැනීමක් තිබෙනවා හඳුනා ගන්න සිද්ධ වෙන්නේ ආත්මයක් හෝ ජීවිතයක් එක්ක නෙමෙයි. ආත්මයක් නේ දුකමයි කාමතාවක් කරන්නේ. හඳුනා ගැනීමක් තිබෙනවා. හඳුනා ගන්න සුද්ධදීකෝ ආත්මයක්ෝ දීකෝ සත්‍යකෝ නයි. අන්න ඒක තේරුම් ගන්න හඳුනා ගැනීම මගේ පිටතල මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන හඳුනා ගැනීම තියෙනට වෙනවා. කොහොමද කියන්නේ? ඒකම කියන්නේ පිටුලින් දැක්කේ. අද ඒක මෙහාට උත්තර දෙන්න මේ විදිහට කියනවා. දැන් මොකද? ඒ සිදුවෙන තමන්ගේ ආත්මය කියලා දැක්කම ඒ සිදුවෙන නැති වෙනකොට ආත්මයක් නැති වෙනවා. ඒක නම් කියලා දැක්කම වෙනවා. එතකොට වෙනකක් ඇති සිදුවෙන්නේ නැහැ. වෙනකක් ඇති සිදුවෙන්නේ ආත්මනම් මේ දැන් මේකට ඒ ආත්ම ඔක්කොම නැති වෙලා ඉන්නවා. ඒ සිදුවෙන්නේ අපගේ සිදුවෙන්නේ අත්විඳා අත්විඳා කියන ධර්මයේ තියෙන එක ඇතිවෙන්නේ කියනවා නම් ඒවා ඇති කරගන්නා පුද්ගලයේ තියෙන මම සංගීත මම සංඥා මම විචාරක ඇති කරගන්නේ නම් සංස්කාරය කරගන්නවා අදිකන් පිටුලින් දරාන නාම ධර්ම ටිකක් වේද කරපාස්සා විඥානයේ තියෙන පරිච්ඡේදය ඒක නිමිති සංකල්පන ධර්මයේ මාර්ගනාත්මක විද්‍යාකාරයෙන් බලවන්න අපේ පිටකල කායයෙන් යනවා මේ රූපක ආඥාන් කියලා ගන්නට දෙයක් නෙවෙයි. වේදනාන තුළ ආඥාන් නැතේ සංඥා තුළ ආඥාන් නැතේ සංස්කාරවලින් සංස්කාරික විස්හා විඥානය තුළ ආඥාන් කියලා ගන්නට දෙයක් නැතේ කියලා හිතන්නට පුළුවන් නම් තේරෙනවා නම් තේරෙනවා අදෝනවා. අපිට ධර්මයේ සම්බන්ධයි. ඒ නැති අය කියන්නේ සංස්කාර අපිට කියන කරුණ ගන්නදී මෝරම පිටතනයි. ඒක තමයි මෙන්න මේ අරමුණ දෙක හරියට තමයි තමයි ඒක ගන්න සමහර වෙලාවට. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර වේදනා පහම එකට ගන්න තමයි ආ ඔක්කොම එකට ගන්න ඒ ගුණන් දුක වෙනවා ඒ ඔක්කොම එකට ගන්න ආත්මය කියලා තමයි ඒකත් කරේ මොකද මේ දුකක් ආත්මනෝන නම් ඒකම එකට ගන්න ආත්මය කියලා කතාව කිසිම ප්‍රවේශ සාධාරණ කතාවක් නෙවෙයි ඔබ මොනවද මම කියන්නේ නම් මේ දුක ආත්මය නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයන් ආත්මයක් නෙවෙයි කියලා මම දැන් දෙන්නට පුළුවන් මගේ පුතේ තියෙන සත්‍යය කියන්නේ මොනවද? ඒක නෑ මම අද උත්සාහයක් යන මෙයාගේ ගන්න නෑනේ මෙලාම දීලා දෙනවා කියන සඳහන් කතාව කියන්නේ. ආ මම දැන් මම බලන දැන් ඉස්සක් බුදුරජාණන් වහන්සේ ඒකෙන් පිටක කතා කරලා ඉන්නවා පරිසමන් සාධාරණයෙන් දෙවිලා ගන්න බවන් දරතෝ ඉන්නවා ඒක මුලින්ම දැක්කේ කතා කරලා තියෙනවා අපි සංඥා මනෝවිද්‍යාවෙන් කරන බවන් දරතෝ බවන් දරනවා ඒක තමයි මම කියනවා බවන් දරතෝ විඥානයෙන් ඉස්සරහ තියෙනවා ඒක තමයි දෙවියන් විශ්වාසනා දෙන්නා කියනවා අන්තිමට බලන දිනකදී මම ආත්මික මනසෙන් රහත් වෙනවා කියනවා

ඒ නට මතම නැහැ කියන අපේ මනසෙන් අපස්සලා කියනසන ඒකත් ඒකමයි කියනවා. සංකප්ප ආත්ම සංකාර මාර්ගය මේ උදේ සාමාන්‍යයෙන් පස්සේ විනාශ කරන්නේ මොනවද කියන්නේ. මේ සාමාන්‍යයෙන් යන කාර්යය සියලුම දුරයි. නමුත් මුලින් දැක්කම බලන්නේ කියන්නේ මේ වගේ දෙයක් තමයි. අද පොන්ත ආගන්තුක පුරන්ත විපාක විපාකලා කාන් පහලට කරලා ගමන් නිකුත් පස්සේ සුද්ධෝ ගමන් කරනවා. මේක මේක තමයි. දැන් අපේ අදින් බලන්නේ කියන්නේ අරන් දෙන්න මිනිස්සු. උපකරණයේ සත්‍ය නාමී අර්ථ ඒක තේරුණා වතුන අපිට කියනවා කියන්නේ මේකේ සායන සුත්පාදයේ නම නතර දීලා ඒකමනේ නිරූපණයේ ප්‍රයාස යන්නේ නම බවිතෝර නිදානයේ ආස සම්පන්නය දැක්කා මුත්තම් ජීවන බවිතෝරේ සම්මනෝන් මනෝයේ නිකාමයේ දැක්කා නම් සම්පූර්ණ වෙනු නිරුක්ති ගන්නට පුළුවන් මේක වයිකෙන් දැක්කාම ඉස්සෙල්ලට දැනගන්න අන්තරම මොනවද ඒකට කවන්න තියෙනවා පස්සන්න තියෙනවා පස්සන්නේ ආත්මදිනේ අවස්ථාවක් නම් මේක අදහස් කරන්නේ ඒ සංස්කාරිකයි ඒක වැරදි කියන එකයි කියන්නේ ධර්මයේ අපට සංස්කාරිකයි නැති කරන්නේ බහවනා දෙන නාමයේ දෙක නිරුක්තලා නාමයේ සංස්කාරිකයි නැතේ ඒකේ සංස්කාරිකයි නැතේ මේක කරන සංස්කාරිකෝ රන්තු වඩාන්නට කිසියක් තියෙන්නේ සම්පූර්ණ නිවිලාමක නාමම් අන්න ඒකේ නිවිලාමක මොන සංස්කාරිකයක් තියෙනවද අවබෝධය සම්පූර්ණ දෙයක් පස්සක් කියන තමයි අත්දැකීම ඉන්නේ තමයි. ඒ නිසා ධර්ම අවබෝධය ප්‍රතිසංසා ධර්ම අවබෝධය සීමිතයි කර්මාවලින් ජීවිත ධර්මාවලින් ඥානකම් ඥානවලින් ග්‍රහණය වාස්තවන ඥානවලින් ග්‍රහණය වාස්තවන වස්තන් දෙවිතර ප්‍රසන්න නාමකම් ධර්ම ඒ කියන්නේ නමස්කාරයෙන් සම්මානකම් අපේ වැරදි අවබෝධය දිනන සංඥාවක් විදිහට කරගන්න. අපි වැරදි අවබෝධය දිනන සංඥාවක්. ඒක තමයි සම්මාදී අනිවාර්යෙන් මාස්ටර් ගන්න. මාස්ටර් අත්දැකීම් හතරක්. ඒ කියන්නේ සදාතන දෙන්න අනන්තම ගණන් නම් කියන්නේ. සාමාන්‍ය පරතරේ කාර්යාලය මේ මාස ගන්න කාලතර ඒකේ මොකදලා දින බහනා තුමන් ඒකත් මාද දෙකේ එක තුමන් ගන්න බලතරමකට ආසන්න සහය සංගත දෙන්න සම්මානීය භාවනා කරන්නේ මේ මාස ගන්න සම්පූර්ණ ලක්ෂණ සත්‍යනමන ගන්නවත් මානසික පලාදේ සාර්ථක කරලා මේ මානසික සාර්ථක කිරීමට සිදුවේ ඉතින් ගන්න මාස ගන්න නිරන්තර භාවනා කරන ගමන් මේ සතන් භාවනා කරත් කරනවා විදිතේ එක්කෝ සංකප්පාදාන සම්මේලකෝ විද්‍යාඥයන් පස්සේ ලෝකයේ සිදුවන සංකේතයක් සම්බන්ධව අන්නමයි ඒ වේදනා වේදනා සංකේතය අත්මමින් සම්මාද සංඥා සංකේතය අත්මමින් ඒ සංඛාර සංඛාරණ සංකේත සංඛාරණ අත්මමින් විඥාන විඥාන සංකේත විඥාන ප්‍රාප්තමයි තමයි සියලුම ආත්මයන්තෝරි වෙන කියන දහන්න කරන්නේ. ඒ වගේම කඩදාසන් වීමකට අනාගාමීන්ට පහත් වෙන කාටත් පොදුවේ දුකදී අපි දහන්න කරනවා. මොකක්ද සංස්කෘත උපාදාන සංවේදී විද්‍යාඥයන් කප්පේ හේතු මේ පංච උපාදාන සංවේ ඇතිවීම නැතිවීම දැකදකා බලබලා වාක්‍ය කරනවා පංචස්කාදාන සම්මේති පංචස්කාදාන සම්මේ උද්‍යත්‍යාන් පස්සේ ඇතිවීම නැතිවීම පස්සේ ඉලකදක වාසය කරන මේ අනිත්‍ය උදැකීම පිළිමගේ කටපාඩම් තමයි. උදැකදක අපි මේ අනිත්‍යත්වයේ කියලා කියන කටපාඩම් කරනවා මේ උත්තරවල අතිරාම කියලා නිකන් කරනවා. ඒක තමයි කියන්නේ බෑ. සංකේත දෙකකින් වදින සංකේතයන් කියන්නේ සංකේත මාර්ගවලින් සාමාන්‍ය ආනන්ද මාර්ගය. ඒකේ සත්‍යඥානය අහතන්නාන්සලා මේ අතුමා පාස්කන්ඩට අහතන්නාන්සලා කියන මේ සංකල්පය අනිත්‍යයෙන් ලැබෙන්නේ අනාත්මයෙන් ලැබෙන්නේ මම කියන්නේ ඒකේ ප්‍රමාණය කියනවා මල්ලාට වෙන නිරන්තර වෙන කන්ට ඒක මහන්තය ඒක මහන්තය ඒක මහන්තය සංඥා සංඥා සංකාරාන්ත සංකාරාන්ත අනිත්‍ය අනිත්‍ය අද්විතීය සංකාරාන්ත අද්විතීය සංකාරාන්ත මම මම දැනනවා නිත්‍ය අනිත්‍ය සනාතී කියලා. වේදනාව අනිත්‍ය කරන්න කියලා මම දන්නවා. සංඥා අනිත්‍ය කරන්න කියලා දන්නවා. සංකාර අනිත්‍ය කරන්න කියලා දන්නවා. විඥාන අනිත්‍ය කරන්න කියලා මනස පිටේ දන්නවා. මට මේක දැක්ක තියෙනවා. ඒක සංකාර අනිත්‍ය. අක්කට තමයි ඉතිරියක්. නිමුලෙකින් තමයි සත්ත සංකාසන්තේ සම්පූර්ණ ධර්මිකන් ලේතනා සේවරේ දේවරේ නිස්සානේ නක්සන් නක්සන් දෙවි නක්කටි දෙවි නාමිත්තේ නක්කටි ඒ නාට මගේ පිටරෙන් යන මම මගේ පිටරෙන් යන මම සත්ත සමාදන් විතරවල බෑ මම මගේ පිටරෙන් ආනිත්‍යයි තමයි මම කියන්නේ ආයෙත් මම කියන්නේ අනිත් දෙයක් කරන අනිත් දෙයක් නම් කියලා මට කියන්න බෑ. ඒ කොහොමද මේ රැකියාව කියලා තියෙන දෙන්නේ? කිසිසේත් මොනවද වෙනක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි තමයි මම කියන්නේ පොතකාරේ මුස්තකා කරුණ කියන්නේ තමයි කියන්නේ. ඒක නිසා අපි දකින්නේ මොකක්ද නම් යන්නදනම් සංකේතදාන සංකේතයේ උපයෝගයන් සංකේතයේ මේ සංකේතදාන සංකේතයේ ඇතිවීම නැතිවීම දැකදක බලබලා වාක්‍යය කරන්නේ. එතරක් නෙවෙයි. භාවිතාව කියන්නේ කතා. භාවිතාව කියන්නේ මොනතරම්වත් නරකමකට යයිලා ඉන්න දුනා බැරි විදිහට කරනවා. ඔක්කොම කරනකොට ඒකම මානසික කරගන්න පුළුවන්. මම සාකච්ඡා කරනවා. ඒක කරන්නේ අපගේ පිටුල සමාධියක් දක්වා සමාධිත දුකේ දුක්ලදාන සම්පතනාතු සමාධිමත් සුදස්සද දුක්ඛාරී ඇති සංකප්පන්ගේ ඇත්ත ඇතිකෙකින් දකින ගතහේ සමාන්දාති සංකප්පන්ගේ ඇත්ත ඇතිකෙකින් දකින තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතින් සමාධිමත් සම්පතනාතු උදේට ගන්නකොට මේක තමයි විදියට තියෙන්නේ ඒක මේක විදියට සම්බන්ධ වෙන තමයි තියෙන්නේ ඒක අන්තර සම්පතන්නේ නිරකරනකොට ඒක අනුතුණා වේදනා නිරුම ප්‍රකටව දකින්නද නැති නිරුම ප්‍රකටව දකින්නද සංඥා අදීන ප්‍රකටව දකින්නද පරිදීන ප්‍රකටව දකින්නද දීන ප්‍රකටව දකින්නද ඒ වගේම විකල්ප විකාකාර සංස්කාර ධර්ම කිදකින් ගන්න තිබුණු ගන්න අදීන ඒ වගේම තමයි දැරුණා නැති මස්තකට විතර දකින්නද ඒකත් වෙන සංකල්පයක්. අපේ දෙකේ සමාධිමත් එකක් තියෙනවා. ඒ සමාධිමත් එක දෙන ආකාරය මම දෙලකට භාවනා කරනවා. දැන් අපේ සමාධිමත් එක. ඒකට බලයක් ඉස්සරහ. දැන් අපි කියන භාවනා ක්‍රමයේ අදිනේ අනුගමනය කරන්නේ. ඒ භාවනා ක්‍රමය මේ සම්මතම කරන්නට පුළුවන් සාරද භාවනා ක්‍රමයක්. මොකද අපිට ඕනෙම ජීවිතයක් අතුරුදු ගන්න පුළුවන්. ඒ නිසා අපේ මනසේ ආකාරය නිදියන්නේ. ඒක තමයි උදාහරණයක් දෙන්නේ. තමයි ඒකට අපේ කරන්නේ අන්තිමදී මානසික දහම. හැබැයි මොනවා කරපු නම් සුදානාදී අපේ අපිට දෙන්න අපේ පිටකර සමාධිය ඇති වෙන ආකාරයෙන් එකක්. අපේ පිටකරේ සංස්කාරකේ කලකිරීම පිටින් ඇති වෙන ආකාරයෙන් දෙකක්. දුක්ඛ සත්‍ය අවබෝධ කරන ආකාරයෙන් දුරු කාරණා අපට මේ අසංස්කාරයන් අතහරින්න පුළුවන් වන ආකාරයෙන් හතරවෙනි කාරණා මේ කාරණා හතරම සම්පූර්ණ සංස්කාර ධර්ම අතහැරීමට හේතු වන ආකාරයෙන් ඒ වගේම මේ සංස්කාර ධර්මයේ විරාගයක් නැත්නම් කියන ආකාරයෙන් අපේ

සම්මානීය විශේෂකතර විමුක්ත කල්පනාවේ ධර්මයෙන් ලැබෙන ඥානවත් ධර්ම සම්බන්ධයෙන් ගුණවත්කම් යන්තම් සෝමනීය අවස්ථාවට දෙවිලායන් නිදෙන්නේ කියන සම්මානීය දෙවියන් ප්‍රමාණවත්. එමන්දාගේ මරණාන්තර ධර්මනා කරනවා. අර ගන්නවා කියන්නේ දැයි මරණය දැයි කියන්නේ දැයි මරණය දැයි ඔබ තමයි මරණය දානවා කියලා සරුවෙන් කරන්නේ මාදේනා විදුමායන් දෙකල ආහතේ විදුමායන් මොතේ මොතුන් මොතුන් මහත්තේ දැනමතේ දැනරගෙන දෙන්නේ නැතිනම් ලක්ෂණ දෙකකින් කරනවා කියන්නේ කියන බාහිර දෙයක් දෙන්නා දෙනවා කියන මුලින්ම අපේ මහරජාණන් කියන යෝගී කියන බාහිර දෙයක් නෙවෙයි තමයි සාමාන්‍ය ප්‍රදායකයන් අපි හිතන්නේ මහා කරන්නේ යෝධන්වන විද්‍යාවන්ගේ මොකද මේකේ තමයි රැකෙන දෙවියන් දෙවියෝ තමයි ඉස්සරහට බලන්න තාක්ෂණ ඒ කියන පාඩුවක් ඒක තමයි තේරෙන්නේ මේ මානවකම පාඩුවේ ආකාරය දෙන්නේ අර්ථ නැහැ ඒක නේද සමහරට එක්කලෙලන් නිරන්තරයෙන් දෙකකින් දෙකකින් යනවා. සමහරට ඉස්සරහට යනවා. සමහරට ඉස්සරහට යනවා. සමහරට දුක්ඛ මේ අරගෙන ඒකාන්තයෙන් දුකක් කියන්නේ මේ දීපේ පරිමාවෙන් අපි කියපත් කරන්නේ. මරණ ආකාර දුක්ඛාන්තයෙන් කියපත් කරන්නේ විස්තර කරන්නේ. දැන් ගන්න මේ සම්හාර වාක්‍යයක් කියලා තමයි දැන් මේ නිකන්ලා දීලා තාම කන්නද විදිහට ගන්න ප්‍රයත්න කරලා පොරොත් පස්සක් කරලා තුනක දැක්කම මරණය දුක්ඛ දුක්ඛ කියන්නේ ඉතාලම තේරෙනවා. මුලින්ම ඉඳලා අපින් දෙයක් සම්පූර්ණ අපේ සංස්කාරයක. මම කියන්නේ ආත්ම සංස්කාරය කියලා මෙන්න මේක විද්‍යාවට දෙන්න ආත්මත් මරණ දුක අපි අත්දැකලා. ඉන්සාන්යට පස්වෙනිම කිරමයිනද සමහරවිට පණතුමින් අදිනනවා පණතුමින් අල්ලන්නේ කරන්නේ පඩකමක් කරලා යනවා සමහර අනිත් දෙකේ මුලින් මතන හපාපා කියනවා. කලකලා කියනවා. සමහර විට දෙකේ කන්න අදින්න නැතුව හොයාගන්න බැරි මනසත් අතිසංකල්පයකට පත්තු. එතන බැරිලා මුලින් කියන ආකාරයෙන් ඉවත් වීමක් නෙවෙයි. මහා තුන්වේ සමහරට දෙන්නට අංගවලට පස්සේ පස්සලා ඉන්නේ නැහැ. අයියන්ගේ පස්සෙන් පස්සේ පස්සෙන් පස්සෙන් මතකයි විචාරය ලැබෙනවා. අපි සංස්කාරයකට ලැබෙනවා. මේ විද්‍යාත්මක පුස්තකාලවල තියෙන තාපනමන දුක්ඛයට ඉලංගාරි මරණයට සම්පූර්ණ. මේ මරණ එක ආකාරයෙන් මේ සංකප්ප වල යනවා මනුස්සයන් යනවා මුත්‍රාන් යනවා විද්‍යාත්මක පුස්තකාලවල ඒක නිදී දීදාකාරයෙන් නැරෙන්න පුළුවන් නිමාරයේ එකපාරටම පහනක් තියනවා දෙච්චාල් නේදලා නම් හොඳයි මේ විදිහට කියන්නේ දැන්නේ ඒක තමයි දුක කියන්නේ දෙලේ මේ මරණ දුක කොච්චර නම් මේ ජීවිතේ මේ සංස්කාරේ දා අත්‍යන්තම දෙන කරුණ සම්මත ප්‍රමෝහී වන්නේ තෝරන තාත්තට ඒක තමයි මරණ නම් දුක්ඛම් දුක දුක කියන එක තමයි කියන්නේ මේ මරණයට පස්සේ මට පුළුවන් දෙයක් කරන්න. නැවත නැවත ඉදිරියට නැවත නැවත මැරෙනවා. යක්ෂිනායි ජීවිතයේ දේශනා කරන්නේ සුබන් කරන්නේ. නැවත නැවත ඉදිරියට නැවත නැවත මැරෙනවා. නැවත නැවත මරණය කරනවා තමයි යන්නේ. සංසාර සම්මේකයි. අපි නැවත ඉදිරියට මැරෙන්නේ මේ විදිහට අපි අපි දන්නා මේ විදිහට මැරි මැරි ඉස්සෙල්ලා දැන් මේ ජීවිත මරණය කියන තරමට පස්සට ඒවා මරණය අනිවාර්යයෙන්ම දවල්දී මුන්නකේ කාර්යපරිත්‍යාගයේදී මුන්නාකාරයෙන් මරණ දෙන්නට අනුගමනය වෙන්නේ මරණය කුණතරම් දුක් ලබා දුන්නද අනාගතයේ දුක් ලබා දුනාද කියන කාරණය පැහැදිලි කරන්න දෙන්නේ ඒකයි පාඩකේ නම් ඒකට ටිකක් තමයි මේක මෙහෙම ගන්න කරන්නේ මරණයට පස්සේ දැන් අපි ඒකේ මඩහත් නෝ උදාහරණයක් ගන්නට පස්සේ මෙතන යාදී නිවිල අනිකාසුවේ දාපු කරනවා දෙන්නුන් තවත් නෝටුතර ගන්න දුන්නේ. මොකද මේ ඉඳලා බද්දාලේ ඒ මේ දැනෙපා මරණයට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මරණය මේ ලෝකේ මරණින්ගේ ඉතාම සුබ දෙයක් තමයි. පිටුපිට උපදින බොහෝ දෙයක් තිබෙන විදිහට අපි මරණයට පස්සේ මේ සංකේතය පිළිබඳව විවරයක් අපි දක්වනවා කියලා සාකච්ඡා ඒකෙන් කොහොමද දෙවකට පස්සමන්නේ මම දෙලකාම දින සංවර්ධන කරගෙන අවුරුදු 5කට ඉන්න අවුරුදු 5ක් ගන්න බඩු දුන්නා මට පොන්නේ දුදා පිටිස්සරහා මුලින්ම දැනනවා කියලා හිතන්නට බැරි එක. අන්නද නින්නද නැති උන්ව කතරනේ කතරේ දෙන්නේ නිතරම විචාර දුක නිස්සාරේ අපි අත්‍යක්ක ඉතිරි. සින්නනේ මරණය. මරණයට මොනවද කියලා නම් මේක නින්නම දුකම තත්ත්වන දුරංගලට අවබෝධය. ඔක්කොම දුකයි. සමාන බැඳීම අවබෝධයක් තිබීම. සිතේ කාර්යදී අධ්‍යයනය කරනවා. දෙවිතරයන් මාරන්නේ අපායට අපම විදින්න විදිනවා. ඊළඟේන ඒ මහා අසුරකාරයන් නැත්නම් මේ ගාම අබ්දුල් අමුතනන් කටේ පස්නා පුරුතන දෙපත්තේ. එන්න කලින් ආන්නගේ කඩේ දීලා දුන්න පොඩි කරන්න දුක් අපිට අත්දකින්නක සිදු වෙනවා කියලා කල්පනා කරනවා. බාධාතුරු ඉන්නේ මොන ගමන් time වල මනකට ආවේශමක් තියෙන time වල මොකද ඉතකම දුන්න time වල නෙවෙයි. ඒකම ආවේශමක් time වල අන්ධකාර time වල දුන්න පරිසරයේ අතිශයින්ම සංකාරයෙන් පරිසරය උපදීන ඥාන ඥාන දීපේ මම සම්පත කරගෙන ආවදී මට පුදා මට පුදා උපදී උපදීන මාස ගණන් මාර්ගයේ මේ අත්දැකීම් දෙකක් තියෙනවා අපි කරගෙන කරන දේවල් මේක තමයි ප්‍රතිරූප කරන්න ගන්න මේ මේ කියන මේ මොනවා දුකක් ඒවා කියන ඥානක බලවලදී මීනාට දෙනවා ජාති දෙන්නේ දෙනවා දරාදී දෙන්නේ දෙනවා ජාති දෙන්නේ දෙනවා මරණ දෙන්නේ දෙනවා අපේ සංකල්පවල තියෙන අපේ විචාරවල තියෙන ලැබෙච්ච දේවල් අපි කරපු දේවල් වලදී මේක නිරන්තරයෙන් දුකක් නිරේද මේ සංස්කාරයේ අපි මනසමත මරින්නේ උපදින අත්දැකීමක සිදුවන්නේ කියන කාරණාව පොදුමත් දෙන්න. මේක පොඩ්ඩක් කියන්න බෑ. අන්තිමේදී සමාජ අවබෝධයෙන් සමාජ වැඩ වෙන. දීගාකාරයෙන් මැරෙනවා විස්තරාත්මක දීගාකාරයෙන් මැරෙන මේක මහා දුක. මේක අපි තේරුම්ගන්නවා. තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ මරණයට තුනට උපදිනවා. ඒක දේවත් මහා විදායක ඒකාත්මක විවිධ දීගාත්මක දේශනාවට ලබන තේරුම් ගන්න ඒ තමයි තේරුම් ගන්න පාරේ අපායවල අපායේ දෙන්නේ දෙන්නේ අහල දෙන්නේ කටට දෙනවා දෙන්න කතා කරලා මන්දිරේ මහානෙන්න දැක්ක මන්දිර එන්න දැක්ක මේ අපායේ මම දෙවියන් අහලා තියෙන කන්දිරේ මම මේ දෙන්නේ කියලා බාල සංකේත කරන කෙනෙක් දැක්කා මනුස්සයන් විකාර දෙකක් අත්දැකීමේ ගණනාවට බවලදී තෝරන්න දෙන්නේ කිව්වා මේ කපට තේරෙන්නේ මොනවද කියන්නේ ප්‍රධාන වශයෙන් උඹලා සීත සංසාරේ ඉඳපු දුක දන්නේ දෙමෙ සිටින රටක් කරන්නේ මේ අවබෝධ මතක දතුරා නිසා දන්නේ අවබෝධ කිරීම තමයි උත්සාහ ගන්නවා උඹලා මේක ජීවිතේ දැනගන්න තියෙන කීදී දැනෙන්නේ විපාකෙට නිරෝධයෙන් කියලා උත්සාහ කරන්නේ. උඹලා අතීතයේ ඉඳන් මුල ගන්න ඒ ජීවිතේ නේද වඩා මේ අවබෝධන කරගත අපරාධ සත්‍යන්නේ ඔය කියන සම්බන්ධය කරගෙන හදිස්සා කරනවා. ඒ කියන්නේ මේ කාලේ මරණ කාලේ අපිට ගන්න දීපෙන්න මේ දැනීමවත් නෑ මේක බැටි කරලා දෙන්නේ. මේ ගහනවා මේකත් දෙකේ වෙනස්. වෙන මොනවද කියලා. ඒක නිවන්වත් ඒකාන්තේ නෙමෙයි. කවදාහරි දවසක. ඒ නිසා මරණයෙන් පස්සේ මට උදේනා නිමිති ආකාරයෙන් මට දුකට පාස්කරන්න පුළුවන් නේද? ඒ විදිහට දැන් ගන්නවා කරනවා. මරණ ආකාර විලාකාරයෙන් මරණ නිදාන දෙකක් දැක්කා අත්දැකීමෙන් සිදුවෙනවා යයි. ඒ වගේම මරණයට පස්සේ උදේනා ඉපදුනා පස්සේ නිදාන ආකාරයෙන් අපිට දුක් වෙනවා තමයි දෙස්ස සංකේතය. දැන් දෙක සතුනේ නැතුනේ නෑ අපි මරණ විට මේකින් කාරණා තමයි විරාගයේ ඇති වීම සඳහා මම කියනවා විරාගයේ තියෙන තමයි මේක මේක මේක දැන් විරාගයෙන් තමයි සම්බන්ධයෙන් ලබා දෙන්නේ කියන්නේ සුබමංගලයා තමයි ආකාශයේ සංකතාව ධර්ම සංකතාව සංකතාව විලාප දේශනවල මම පාවිච්චි. මේක ලංකා සම්මේලනය සංකතාව අසංකතාව සංකතේ සංකාර ධර්ම අසංකතේ නිර්වාණ දාත නිරෝධක වෙයි. මේක කරා. නිරාගේ දුක්ඛම නිර්වාණය නිරාගේ නිරෝධකම කියන්නේ. නිර්වාණ සංකාර මංගලයා තමයි. විවාහයේ ඉතින් අවශ්‍ය විවාහයේ ඉතින් තමයි මේකේ ඉතින් තමයි අපට අත්හරින්නට පුළුවන්. මේ සංස්කාර අතහැරීම තුනක්. සංස්කාර අතහැරීම කියන්නේ බංගල ඇල්ල කියන. ඒක අපි මානසික මාධ්‍යමෙන් සංස්කාර අතහැරීම අපේ හිතේ මනෝමය පිළිම ඒක ගැන අවබෝධයක් තියෙනවා. විද්‍යාව පිළිබඳව විද්‍යාවන් පැත්තේ තියෙන ඒක නිසා දැන් මම කියන්නේ

තව සමාජ ජීවිතයේ ලැබෙනපත් ලක්ෂ කෝටි ගණන් වස්තුවේ ලැබෙනපත් සම්බන්ධ දුර්වලකම් වෙනවා මේක ඇතුළත සම්බන්ධ ඉඳලා ඒකට වැඩිම දැනුම නිසා පොළොවේ දෙකකින් දක්වනවා ඒක අපට මේ සියල්ලම අතහරින්න වෙනවා නේද කියන අවබෝධය ඇතිවෙලා තියෙනවා. මගේ දුවේ මගේ පුතා මගේ සාමයේ දහයවල් නෑදෑයෝ මේකම මාතෘකාවක් තාක්ෂණික ක්‍රියාවලියේ සිදුවන මට අතන යන්න දෙනවා කියන්නේ මම ජීවනයේ කියන්නේ ඒ කියන්නේ සිදුවන මාතෘකාවේ ඉඳලානේ මට අතන දෙන්නේ දේවල් වෙන බැරිවට බැරිවෙනපත් ඒක තමයි අපිට දීලා දෙන්නේ ඒ විදිහට අපි අදහස් ගන්න කියන එක තමයි අපි යථාර්ථයේ දන්දාසන මයිලෙට අපිට මේ කියන මාතාව දෙන්නේ කියලා නැරෙන්න පුළුවන් නම් අතහැරලා අපිට සුදුසු ඒකත් තමයි අද මුලදලා වෙනන්නේ නිලම් නැතිවෙන බව නම් තේරෙන්නේ අපරාධ නරමයේ විදාකාර මරණයන් පසු ආකාරයට පරිණත කරන දෙයක් ඉතින් මේකා පාරින් අපිට දුන්නා කාලෙන් ලබා දුන්නේ මම මොකද මට මොකද අත්හරින්න තේමාවේ මොකද මේවා එකක්වත් අරින්න අරගෙන ඉඳයි මේකට දුරුදා ලයිට් ගන්නවා බලන්න සබාවට නිමිති කියන හදින මේක හදින කරනවා කියන කට පිටු පිටු ඒකට මේ මොනවා පිටත්ද ඒකත් අපේ විපාකනාපානේ දහනාසනේ මේක සමානලට දෙකකට ඒ විදිහට ගොඩනගන පිටත්යක් වෙනවා. ඒකත් හරි යොමුදෙන කියනවා මේ විදිහට සමාන දහනා කරත්තක් තුන අපේ මලදී තියෙනවා. දැන් අපි කාලා කියලා නමලා වේදයෙන් කරන්නේ අපතන ධාරණය පවත්වන නෑ. මොනවාද දැක්කේ මලදී නැත්නම් පැත්තේ දීපු කරනවා. මේක දෙල පොරවන් වල බලවල නැත්නම් දුකේ දාන දුන්නේ මේක කරන්නේ ඉතර පොඩි නේද උත්තරයෙන් ඉන්න පුළුවන් කියලා සංස්කාර කරනවා නැත්නම් ජීවිතය අර කරලා බලන්නේ ඉතර මේක දෙන්නේ අනේ මම කියන්නේ මොකක්ද මේ එතකොට මරණයට පස්සේ අපි තුන් ගැලියේ මේ කුණ්ඩේ ගන්න ඉවත් සම්බන්ධ වෙනවා. විශ්වාස සම්බන්ධ අපගේ ශරීරයේ ඉදිනවා විදිනවා ඒක කරනවා තමයි ගන්න දැන් ඉතිරිය බලනවා. ඒක පස්සේ මොන එක හොදනවා. හොදනකොට මේක දෙන්නේ හොදලා දැන්මත් සුදුරක් ගන්න පරිමාණයකින් විලම කාර්ය වාරය දාතු එකතු. මේක දෙන්නේ අංගයෙන් වලද ඔක්කොම ආරම්භ වෙනවා කියන්නේ. මේකේ වාස්තුව ඔක්කොම ගන්න. නැත්නම් බංගක් වාස්තුව නෑ. ඔය පුරාණ වාස්තුව වාස්තුව නෑ කරේ. මම මම වල වාස්තුව වාස්තුව නෑ අහන්නේ. වාස්තුව වලට මොනවද වාස්තුව මේ විදියට බාහිර වාස්තුව තමයි අපි පරිවර්තනය කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවට අපි තාපේ යන්නේ. මේ විලාසය ප්‍රකට කියේ කියලා විලාසය විලාසයට දෙකක් තියෙනවා. ඒ ඇටකට ඒ දස්පත් ඒ දස්පත් ඒ දස්පත් මේ නිර්මාණ ඉදිරියට ගියාට මේ අඳන්න පටන් ගන්නකොට පරිවර්තනය වෙලා ලැබෙත් නේද? ඉත අහකට මුලින්ම පාවිච්චාන උනාලට තේරෙනවා. ඒක මොකක්ද කියන්නේ? සාමාන්‍යයෙන් මුලින්ම බැලුවොත් විතරක් සම්පූර්ණ වෙන්නේ. ඉන්නේ කාන් බදවන්න බැරි කරන්නේ. ඒක හරි මතකයි. ඒක මරණයෙන් පස්සම දීපාකාර ඒ කියන අපිට අත්දැකීම් ලැබෙන දුක අතීතයේ කොච්චර විදිහකට දෙවිද්දට අනාගතයේදී කොච්චර දුක ඒක මොකද කරගන්න බැරි නම් මම වගේ ගන්න යන්නට තාත්තලා දුරට පිටාරක් කොටනවා. ඒක පස්සේ නැල්ලන් පස්සේ නෑ ඒක කරා නිදුලිය මහා විකාර විකාර දෙකක් මේ ආකාරයෙන් හරි කතා කරනවා මොනවද මගේ කොහොමද කරන්නේ කියලා වෙන ඉතින් කරන්නට කිසි දෙයක් නෑ මට ඇවිල්ලා බෙන්ගලින් මම මොකද කරන්නේ කියලා ඒක නවබෝධයක් සමාධි දියුණු කරගන්න දේශනා කරන දෙයකින් ප්‍රඥා දියුණු වෙනවා. මරණින් පස්සේ ශරීරයේ දහතු හතර ධාතු අතර දියුණු වෙනවා. මේක දහතු ගන්න අපිට පරිදාගිය එතකොට මේ මම පොඩි ලබකට ගන්න දෙන්නා තවත් දෙකක් දෙන්නා ආයෙත් ආයෙත් දෙන්නා ඒ දෙකත් ඒ අනිත් එක සම්බන්ධයි මේ ඔක්කොම ඊට පස්සේ මේක දෙකක් ගන්න බඩට යනවා මේ විදිහට දේශාවෙන් ගන්න ඉගෙන ගන්න අපි එන්නේ අවබෝධය මේ විශ්වයෙන් පසු වෙනවා සංස්කෘතික සංඛාරා දුක්ඛාදීනා සංඥා සම්පති යටමින් කියන සංස්කාර දුක්ඛ ප්‍රතිවිනා සම්පේ සංස්කාර දුක්ඛ දිලා සංඥා ධර්මාකාරයෙන් නිදකින අතිමින් යදී දුක්ඛ ලෝකේ කරේ සංඥා සම්පේ ඒකම වෘත්තියෙන් වෙනවා ඒක අපි දෙයයන් කම්පියුටර් කරන ඒකත් ඒකෙන් දැක්කාම දැකේ නිවන් යන දවස් වෙන ආකාරයෙන් සත්‍යයට ධර්මයෙන් සමාජයේ සංකප්පන්ද ලෝකයේ දෙකක් කරලා මේ කතරගේ ග්‍රහණය නැත්නම් කතරගේ ධර්මයේ සංකේතාවේ දෙන්නේ මේක තමයි මේක සාකච්ඡා කරන කතාවක්. ඒක තමයි මානසික සමාධිය පිටතින් සමාධිය කියන්නේ සංස්කාර ගන්න. ඒක තමයි දැන් සංස්කාරයන් වාගේ ඒකාන්ත වශයෙන් පුරාත් වශයෙන් දක්නාකාරයට මේ දේවල් අපට දැන් කරන්න පුළුවන්. සංවේ සංස්කාර දුක්ඛාරේ සංස්කාර ධර්මයේ මේ දෙකම අවබෝධ කරගන්න සාමාන්‍ය ප්‍රශ්නාවලියට දෙන්නම් තමයි. අනාගතයේ මේක ප්‍රශ්න බැහැ නේද? මම ඒක දුක අනාගතේ ප්‍රකාශ කරන්නේ. අපේ අපේ මානසික සම්බන්ධය සම්බන්ධයෙන් සම්පූර්ණ

අහලවන්නේ වෙනස් කරන දෙයක් තමයි. ඒ නිසා සමාජයේ අංග ප්‍රතිපන්න දෙකක් ඇත්ත වශයෙන්ම අපි දුන්නේ නම් පොඩි අරිස්සෙන් සැපයක් තමයි. ඒකකයක් දෙන්නා කියන්නේ නැතිවෙලා මේ දෙකේ තියෙන නිරන්තරයෙන් දරාගෙන යන ඉන්දියා ආකාරයෙන් දෙක අපට අනුභවයන් දෙකේ සාමාන්‍ය අංගයන් සිදුවන තරම් ඒ තරම් දුකක් දෙන නිසා ඒකට තමයි අපි කියන්නේ අර දුක ගැනීම කරනකොට මානසික ප්‍රතිඥාන කියනකොට ඉතින් මේක තමයි ප්‍රශ්නේ Thank you. අපි ජීවිතයක් ගන්න දුක්ඛයේ පාපයේ තියෙනවා. එනිසා මේ දුක්ඛයේ දෙකම රසපත් වෙනවා. අන්න ඉන්නේ තමයි මේ සත්‍යයේ එක පාපයන් දෙකම තියෙනවා. ඒකේ විදර්ශනා කරනවා කියන්නේ තමයි. එනිසා තමයි ඉස්සරහට විකාශ කරන්නේ. උදාහරණයක් උත්තරදාන කියන්නේ උත්තරදාන කියන්නේ ආයතන අවබෝධය වෙනවා. දුක්ඛ වේදනා උපදින දුක්ඛ වේදනා නිරුද්ධ වේ. එනිසා සම්පූර්ණ දුකක් නෑ මේකේ දැරෙන දුකක් නෑ ඒකේ දුකක් නෑ දුක. ඉතින් අපිට කියන සංස්කාරය සතරකින් ලැබෙන්න පුළුවන් දෙන්නා නම් අපි මේ සංකල්පයෙන් සංකල්පයෙන් ඒක නිසා අපි දැන් බලන්නේ මොන විශ්වයේ සංකල්පයෙන් දුක දුක දුක කියන සංකල්පයෙන් තමයි මේක තමයි මේක තමයි කොහොමද අපේ සංස්කෘතියේ දුරට තියෙන ආකාරයක් බාහිර ලෝකයක් සංස්කාර ලෝකයක් ඒ සංස්කෘතියේ දුරස්සේ පාටි අනිත්‍යයි දෙස්සේ සුදේ සත්‍යය කියලා දෙන්නේ අපේ ලෝකයේ දෙස්සේ සත්‍යය දැන් දුක්ඛය පාට සංස්කෘතියේ කියන දෙකම ආවෝදනය කරනවා ඒක තමයි දැන් පතරන් පස්සේ ආවෝදනය කරනවා එතකොට අපි උදාහරණයක් වශයෙන් ගන්න සම්පූර්ණ දෙකක් ගන්න දෙකක් ගන්න ඕනේ. මේ සංකල්පය පාතම තියෙන විස්තර කරනවා. අද නැත්නම් අපට දුකක් නෑ. ඒක අපට කරන්න දෙන සංකල්පය විතරයි. සිතේ විස්තර. සිතේ කරන්නේ තමයි මේක අපට දැනෙන දැන් කොහොමද කරලා තියෙන්නේ කොහොමද කරලා තියෙන්නේ අපි වැඩට දුකක් නේ ඒකට අද සැලකුණ ඒක නැත්තම් දුකක් එතන අපට අත්දකින්න ලැබෙනවා එහෙනම් අද දුක සම්පූර්ණ අනේ දුක සංකේත කරනවා දුක් පිටකමෙන් නැති ස්ථාන දුක් පිටකමෙන් නැත්නම් දුක් පිටකමෙන් පිළිතුරු සාධක සංග්‍රහ කරනවා

ආයතන තුනේ මානසික දුක් ලැබෙනවා. මානසික දුක් අපේ ලැබෙන අවබෝධයෙන් නිසා අවිද්‍යාවෙන් කාමෝල පිටන් කරනවා. ඒ මානසික දුක් පිටතින් මනස ඇතිකර දෙනවා. ඒක නිසා අපිට දුක දුක්නවා. එතකොට කායයට දුක් ඇතිකර දෙන්නේ පිට නිසා නිසා පිට දුක් සංයෝජන කරනවා. ඒ දුක් නැතිවෙන අපේ කාය ප්‍රයත්න නිසා කාය කරන්නේ. අය කරන බවට නිසා මනස දුක්ඛ සංගායයි. දැන් මේක අපිට තේරෙන්න ඕනේ කල එකක් තිබෙන දුක්ඛ සත්‍යයක් කියන දුක්ඛ සංගාය සත්‍යයක්. ඒක දුක්ඛ සත්‍යය තරම් පැතිරින් ගන්නට ඒක දුක්ඛ සංගාය සත්‍යය. ඊළඟට අය දුක්ඛ සත්‍යය දුක්ඛ සංගාය සත්‍යය. ඒක දුක්ඛ සත්‍යය කය දුක්ඛ සංගාය සත්‍යය. මේක ලක්කාට ඉන්සන් කියන්නේ. මේක සංකේතයක් වගේ තමයි යන්නේ. එතකොට යන්නේ කය දුක සහ දුක් සංගයක් වෙන මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම දුක් සංගයක් බවට පත් වෙනවා. දැන් අපි උදාහරණ ගන්න අපි තේරුම් ගන්නට ගන්න උදාහරණය. මේ ලෝකයේ සිටින සෑම තීව්‍රණකට සත්‍යයේ නිසා අපට විවිධාකාර දුක් බැහැට පීඩා කරදර මරණය කරා සිදුවිය පුළුවන්. අපේ කය සහ පිටට විවිධාකාර දුක් ලබා දෙන හේතුන් ගන්න. අපිට දෙන්නේ නදරේට මාරාන්තික මරණයට වදින දෙන්නේ කියලා. නැත්නම් ජීවිතයෙන් බලපාන කයිලයන් වලදී අපතේන්න පුළුවන්. ඕනෑම කප්පේ ඕනෑම කප්පේ නැත්නම් ධර්ම කප්පේ කරවකට දැක්කන් අපට දුක් ලබා දෙන ස්වභාවයක් බවට පත් වෙන ලෝකයේ තියෙන දුරකට නෙවේ. ඒක තේරෙන්නේ ඕනෑ ඕනෑම මොහොතක ප්‍රඥාව මඟින් පුළුවන්. ඒක තේරෙන්නේ කියන මේකේ තියෙන තේරුම අමනුෂ්‍යම් අපට දුක් ලබා දිය හැකි ලබා දීමට සම්මේකත් බවට යන්න ප්‍රතිදාරම් ගන්න වාදිනා ගන්න අපි කොයිතරම් ධර්ම කුස්තිලා ඒ කාර්යයෙන් ගැටි කරනවා අපි කරලා දෙනවා මුලින්ම සංස්කාරක අමනුෂ්‍ය සත්‍යකත්වයන් තිබෙන මේ ස්ථාන අමනුෂ්‍යව පාදන්න දුක් සංවේකත්වයෙන් අපි දුක්පත් වෙනවා. ප්‍රතිස්තල කරන්නේ අපේ දුක් සංස්කාරයේ අත්තමද සිහියන් දක්වන විදෝතයන පිළිසම් ලෝකයන දුක්ඛ සංදේශය. සාමසමන වර්ණනාත දුක්ඛ සත්‍යය අනිත් ලෝකයන අත්‍යවශ්‍යම දක්වන දුක්ඛ සංදේශය. සාමයෙන් දෙවියන් දැක්කේ ඔය මේ ආලේ දෙවියන් දැක්කේ මේ ආකාර සිතා කරද අපිට දුක් ලබා දෙන්නේ අපිට තමයි අපිට පරිහරණය කරන්න අපිට ඇලුම් කරන සුඛ සුඛ දේ රාහනක් අපට දුක්මතා දෙන ධර්මයන් බාදයක පස්සන්නට පුළුවන් අනිත්‍යතාවයෙන් තියෙන එක. නමුත් සමාජ සංගතකම පැදීමෙන් සමාජ ජීවිතේ නැති වෙන සමාජයක් සංගතරයි. සමාජයේ ජීවිතේ නැත්තල කාර්යයක් පස්සන්න බෑට ඒ අපි අලුත් කරන වාහනයක් පස්සන්න පුළුවන්. ඒක දුක් සංගතයක් බවට පත් වෙනවා. දැන් අපි යනවා සංස්කාර කියලා දේවල් තමයි සතුටු යාකාරණ හරි තියෙන දේවල්. මේ ඔක්කොම අපට දුක් ලබා දෙන හේතු දුක් සම්බේධකත්වය. මේක නඩත්තු කිරීමට ඒවා ආරක්ෂා කිරීම යන්තා ගන්න ගන්න ඒවත් විතර ඒ දෙක ලබා දෙන්නේ අර ඒ කියන වස්තුන් එක. ඒක නිසා ඒ දෙකේම අපේ සංස්කෘතික වස්තුන් ගන්තෝරින් විතර දෙක සංකේතයක් වෙනවා වැටෙන්නේ. අපිට ඒක ලබා දෙන්න දේවා. අවබෝධයෙන් මේ කාරණා කොට අපි බලන්නේ දැන් අපේ ඉන්නේ වස්තුන්. මේ වගේ දෙක ආන්දෝලන සහභාගී ආයතන වල මනුෂ්‍ය සෑම මනුෂ්‍යයෙක් ළඟට දුක් ලබා දී ඇති ගන්න. ඕනෑම අවස්ථාවකදී කර්ම සතුටකාරයට පත් කරන්න පුළුවන් අද සිදුවන කල්යාණ මිත්‍ර. සමහර කර්ම වලට බාර ගන්නට පුළුවන්. අපේ ජීවිතේ නැති කිරීමට අපකලා කරන ලබුතෙක් බාර ගන්න පුළුවන් මිනිස්සු. මේ ලෝකයේ තියෙන යන්තා මිනිස්සු අපිනේ බලනකොට ඒ අය දුක් සංකේතය අපේ දුක් සංකේතය බාර ගන්නවා. අපි මේ දෙකයි උපසංගීතයක් කියලා මේ දෙකෙන් අපරාධින ගන්න. දැන් අපි බලමු අපේ ප්‍රියතම අය ප්‍රියතම භාර්යාව සම්බුද්ධ දාදී අම්මා තාත්තන්. මම කියන්නේ සත්‍යලතා දීමට පිටම නේවා සත්‍යලතා දෙන්න වස්තුනේ. මේ බුදුහාමුදුරනේ කියන්නේ බුදුහාමුදුරලා දෙන්නේ ඒකේ දාසී ප්‍රකෝපිතාදී කරන්නේ යථාර්ථ මතකයේ නැත්ේ ඒක ප්‍රධාන. ඥානයේ සාර්ථකත්වයෙන් පරිණාමය. ඥානයේ සාර්ථකත්වයෙන් නැතිකපත් දැන් අපේ අනුන්තරන්නේ යම්තා දුරකට යම්තා දුරකට යම් කෙනෙක් දෙන්නේ අපේ අනුන් සබරන ප්‍රමාණය ප්‍රකල ගන්නට ගන්නට අපි ආශ්‍රය කරන ප්‍රමාණය බැඳෙන ප්‍රමාණය බැඳන්නට බැඳන්නට ඒ තුලින් අත්න දෙකක් අපේ සීමාවේ නැති දෙයක් නම් අපිට ඒක නම් දෙකක් ලබා දෙන්නේ නෑ අපි අපේ දෙකට ප්‍රධාන වශයෙන් දෙවියන් විශේෂ ප්‍රතිය ආශ්‍රය කරනවා නම් දෙවියන් දෙවියන් අපට දෙන්න දුක් ලබා දෙයි. සමාජයේ ඒ ස්ත්‍රී සම්බන්ධ වලින් කරන තියෙන කුතුහල දුර සමාජයෙන් සතරන් ගඩතන් දවස් තත්ත්ව නමස්කාර අනන්ත සුදු දුරන ඒකට මරණ කතිය දුක් පිට සම්බන්ධයි. ඒ නියුවා ඒකට මුදලකට කරදරකට විපත් වෙනකොට නම් විපත් වෙනකොට එයාට වස්තු සම්මාන කරගන්නාට විනාශාකාර නිවාසා පැතිරෙන්න බැන්නේ මුදිත සාධන පිළිගනවල ලක්ෂණයට ගමන්නේ අපට සපස් නිර්මාණාදී දුක ඒකේ දුක් සංදේශකයේ මනමාතින මාතිකන්තම අප මුලින්ම දියවස්තුන් දියවස්තුන් ලකින් කලකට ඒ සංස්කෘතික විලා දුක්ඛ සංවේගකත්ව රකින් දැන් ලකින්නේ. ඒ මෙතන අපි දකින්නේ මේ සංස්කාර කෙරෙහිම බැදී අතහැරලා ඉන්නකට. සංස්කාර අතහැරලා විපස්සනාකට එන්නේ නේරන්ට පිටපත් කරගන්න බෑ. සියලුම සංස්කාර අතහරින්න. අතහරින්න නම් අපි මේ නියම සත්‍යය යථාර්ථයේ දෙන්නේ නම් මේ තමයි සත්‍යය. අතීතයේ අපට හිතේ නෝදාය විකල්පය දාන ඔක්කොම අපි අක්ෂරවලින් තිබුණා. මේකේ දෙවි ධර්මතා ටිකක් තියෙනවා අපට. අයිතිකතන. ඒ වත්තකවලම මම කටයුතු අයගෙනින් අපි යම්තා කප්පකල කන්න සංස්කාර රැක්කලා ඒ විපාකලින් ඒ අතීතයේ අපි අලින්තර ප්‍රයෝජන තමයි. අපි අතර ඇලුම්ගෙන් දිවෙන අහිංසා වංචා කම්ම සංස්කාර දැක්කනවා. ඒවා පාතරලයි අපි නැත්තම් ඒවා ධාරිනවා. ඊයේ විපාක දෙන්න දෙන්නේ අපතමයි සංසාරේ ගැඹුරම. සත්‍ය දුකේ ගැටගන්නවා. එන්නම් ඒක එක්ක සංදේශයක් කියලා අදින නිසා දුක නැතර විතර නරක මාතක දිනහට කරනවා. නරක මාතක දිනන කියන්නේ දුකෙන් බහලා ඉන්න මාතක. ඒක දෙකේ පහළ වීම ලබා දෙන ධර්මයේ දුක්ඛ සංවේ සත්‍යය. ඊළඟට කොතනද දුක්ඛ සංවේ සත්‍යය දවට නිවන සත්‍යය සංස්කාර නිවන කල්පනා කරනවා. මොකද අපට දුක් ලබා ගැනීමට සමත් නොවන ධර්මයක් තියෙනවා. අදෝගත තුනන් ඒවගම විශ්ව විශ්වයෙන් තෝරන අපට දුක් ලබා දෙන්න පුළුවන් සාධාරණ අයියෙන් තෝරන දුක් ලබා දෙන්න පුළුවන් දෙලෙන් තෝරන ධම්මයෙන් තෝරන බුදුන් තෝරන අපි මේ නිමත අපට දුක් ලබා දෙන්න පුළුවන්. ප්‍රබෝධ ධර්මයන්ට ඒක කියන්නේ සංස්කෘතික ලබා දෙන්නක් තියෙනවා. මේ දෙන්න ලස්සන ආදී ලංකා ධර්ම තියෙනවා. අපේක්ෂා සුදුසුකම් ලබා ගැනීම සංස්කාර දුක වදගන්නේ කියන දෙනිසා නිමුළු දුක්ඛම ඒකාන්ත වශයෙන් දුක්ඛ සංවේසක්ය අපි යන්නේ ආදී ලෝකයන් දැනෙයිද මෙල දෘෂ්ටියෙන් අපට දුර්ලභ වෙන්නට පුළුවන් ධර්ම මෙල දෘෂ්ටියෙන් අප සංස්කාරයන් සත්‍යයට ඇදගන්න ධර්ම මෙල දෘෂ්ටියෙන් සියලු සංස්කාරයේ ගැඹුරක් ඇති සංස්කෘතියක් සම්බන්ධව කටකරගත්තා නම් අපි සතර දුකේ ඉඳගත්තු ධර්මයක් කියන්නේ සංසාරයේ ප්‍රේමයන් අපට දෙන්න දෙන මේ දුක්ඛ සංයෝගය කියලා බලුම් බලුම් පුණ්‍යකට දුක්ඛ සංයෝගය දුක්ඛ සංයෝගය දුක්ඛ සංයෝගය කියන්නේ අපේ අංගසාරකකට කර්මයක මාකට තේරෙන්න ඕනේ මේක තමයි මහා දුක්ඛ නිරෝධ දුක්ඛ වේය දුක්ඛ ත්‍ක්කයේ මොකද මන්ට දුක් ඇති වෙනවා නම් නැත්නම් සංකප්ප සම්බෝධිය කියන්නේ මේකේ පාරමිතා සම්මානයට දැන් ලැබෙන්නේ මේක දැන් සංඥාවක් අවබෝධය අවබෝධයයි අපට අලක් කරන්නේ ඒක නිසිත කරුණු දෙයෙන් අවබෝධ වෙන ආකාරයෙන් සමාන සිදුවන පිටන්න ගැඹුරින් ඒකත් කරන්නේ මේවා දුක්ඛ සමුදයනේද මේවා දුක්ඛ සත්‍යනේද සම්මත අවබෝධය වෙන විදිහට කල්පනා කරන්න සිදුපත් කරනවා දැන් දැනන්නේ අපිට මේක කාලය අපට යනවානේ මේ ප්‍රධානම ප්‍රයෝජන අතර ළමට අපි බතරාවිස්සක් තියෙනවා ඒක සම්බන්ධ විස්තරයක් තියෙනවා එහෙනම් දැන් කවුරුත් දානාවේ නිරතව නිරෝධයෙන් දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සංයෝගය කියලා කියනවා. ඒ වගේම සමාධියේ අංගසාතික දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සංයෝගය කියලා කියනවා. නිරෝධයෙන් දුක්ඛ සත්‍යයට ගමන් කරනවා. භාවනා උපකාරය තුළින් ඒ ආයතනයේ සමනක් කියන වදන දෙක තුනක් ඒ අහලා යන්න ක්‍රියාත්මක කරනවා. අපි උදේ කියලා මරණයට පස්සේ උපදිනා ඒ දෙකේ මහා විදක්කය මේ උපදින්නේ කොහොම ධර්ම මාර්ගයේ පිටකල ප්‍රාණික වෙන විපාක කියලා. මම මරණ මරණ ප්‍රශ්නයට උපදින මොකක් නිසා තමයි නාටකය අයි මුලින්ම කියන්නේ මම කියන්නේ එනක් නැති ගියොත්ද මගේ මරණය සිදු නෙවෙයි නෑට උපදින සිදු නෑ කියලා ඒ අය පමණක් සිතපත් කරන්න දෙයක් නැහැ. ඊළඟ දවසේ මම මම මම ඒ ජීවිතයේ සුන්දරය අන්න දැනෙන්නේ දෙකක් කියලා දෙකක් කියලා කියන්නේ ඒ නම් ඉතින් පුතේ ඉතින් විස්තරයට ගන්න කරන්නේ අර මානවදී ඒ දෙකම මම කියන මම බලන්නේ මම ඒ දෙකම මම බලන්නේ ඒ දෙකම මම බලන්නේ

අවුරුද්ද දැක්කේ තමයි යාමන දෝෂයන්නේ ඒ යන්න නම් සම්පූර්ණ කරන්නේ අපිට ඒක තමයි අපි ඉතින් අපි සාමාන්‍ය අනුසුමන්තේ දුන්න. නමුත් මේකේ අරගෙන දුන්නායේ දෙකම Thank you. සංකල්පයෙන් හඳුන්වා ගන්න ඕනේ. යෝනින් නියමතාවකින් මේ කාදා දුක්ඛාරින් නියමතාවක දෙවියන් සම්මත දුක්ඛ සංවේදන කරනවා. කරන්නේ ආගම යන දන්නේ දෙකක්ම ආවෝ නිවිදේ දාන්නේ තමයි පුළුවන්. අනිත් දේ මේ දෙකක් අපිට අත්දැකීම් දෙකක් තියෙනවා. මේ අනතුර නැත්තම් මේ වගේ කිසිම සංස්කාරයක් අපිට දෙන්න බෑ බලා දෙන්නේ නැති වෙනවා. ඒකවල අපි ආශා කරන විදිහට ගන්නට නැරෙන්නට බැරි සම්පූර්ණ දෙනාට ආශා. මොකටද මේ අපි ආශා කරන්නේ? දුක් සම්පූර්ණ සත්‍යය කියන්නේ ඒ දෙක සම්බන්ධයෙන් පස්සේ ආත්මවලින් මාතෘකාව ප්‍රයත්න කරනවා. ඒක තමයි ඒක තමයි කියන්නේ අවිද්‍යාව කියන්නේ අපේ ජීවිතයේ අවිද්‍යාව දක්වන අවිද්‍යාව යම් පරිදි දුක්ඛ වෙනවා. ඒක සංකේතනවා. ඒක සංකේතනවා. සතරාවිසත් මොදෙන්නේ අනිත්‍යයි. නිරාකරණය. ඒකට අපි විශේෂයෙන් ලැබෙන්නේ මේකට තියෙන ආස්වාදන සම්පූර්ණයෙන්ම දිනුනු අපේ ලක්ෂණා ඒකේ සාමාන්‍යයෙන් කර අනිත් ප්‍රයත්නයෙන් කර සාමාන්‍යයෙන් කරන ඒක අපිට ලබන්න නිසා අපි සාමාන්‍ය කරුණකල අදත්තම් කරනවා. සාමාන්‍ය ලෝකයේ මොනවද කියන්නේ? අපි ඒක තමයි ඇයි අපි මේ තමයි මතය අපි සම්බන්ධ තමයි ඔක සම්බන්ධ කරගන්න ඕනේ අපේ මේ සාධක Thank you. දැන් අපේ සංස්කෘතික පරිසරයෙන් දෙකක් පනස්කෘතික දිනන අයින් සංස්කෘතික දෙවි කරන්නේ ඒක සංස්කෘතික ආරම්භන අර වාස්තු අපි ඒක වෙන සම්මත සංස්කෘතිය මොනවලදී අපිට මනසට දැනෙන මනසට දැනෙන කාරණේ ගැන සත්‍යයක් තියෙනවා. ඒක තමයි දැනෙන සංගමයට අවස්ථාවේ පාදිනවා. අපේ සාමාන්‍ය වෙලාවට දැන් දෙකේ කලින් මගේ ඇමරිකාවේ ඉස්සරහට දෙකක් තියෙනවා තමයි දෙකක් තියෙනවා කියලා හේතුවක් දැක්වුවා. හරිද? දැන් අපි සාමාන්‍ය

අයින් කරන දැනට කාර්ය සාධ්‍යයක් අපට දෙන්නේ. අයින් කරන කාර්ය සාධ්‍යයක් අපට දෙන්නේ. අපේ මනස සම්මුඛ සත්‍යය මනස කරන සම්මුඛ සත්‍යය මනස කරන සාමයේ දානෙ දානෙ කරන දෙකක් තියෙනවා එතකොට ප්‍රතිසංයෝගන සම්මතාවකදී විශ්ව සංයෝගය විතරක් තියෙනවා. ඔතන ප්‍රතිසංයෝගන සම්මතාවකදී දවසින් වල ප්‍රතිසංයෝගන කතාවක් තියෙනවා. සාමාන්‍ය දෙයක් ඒක තමයි සංයෝගය. මේ ආත්මයෙන් නැවෙන්නේ කර්මයන් සිදු කරනවා ඒ සුදස්සන්නේ විපාකයක් ඇති නැතිව ඉතිරිලා. මේක දුක්ඛම අන්දරට එතකොට අනිවාර්ය ප්‍රතිඥාන විකාරක සාමූහිකතාව හේතුව අවරක් නවතපත් වෙනවා. ඒ පරිණතම අපේ දුක්ඛමය දෙකක් අනුසාරයෙන් ඇයි අපි මේ සංස්කාරය ඇත්තේ? සංස්කාරන්නේ. ඒ බාහිර කුණාකාර ගුණායිකාර ගුණස්තමයි. මොකද දැන් අපි ජීවත් කරන්නේ ආස්වාද කරන්නේ අනිතේ ඇයි ආස්වාදන්නේ කියන නමන දෙකක් දෙනවා. දෙකම අන්නේ කරගන්නේ. දෙකම දෙනවා නේද? අනිත්‍යයි. අද මේ සම්මතයෙන් මේ විදිහට මේ දෙස්තුන්ලා අපිට දැනෙන විදිහම නේද මේ ගන්න විපාක දෙක මේ ගන්න විපාක අත්දැකීම් වලින් ඉවත් කරන්න බැරි නේද මේ දෙස්තුන්ලා උත්තර ඒකස්ථානයේ කරගෙන අපේ අවිද්‍යාව මුලින්ම ප්‍රශ්න කරන්නේ අවිද්‍යාවත්‍ය සංඛාරා සංඛාරත්‍ය විඥාන ඒක තමයි අවිද්‍යාව අවිද්‍යාව තමයි අපි ගැඹුරු රැඳී සිටින ආස්ථාවෙන් නිදහස් කටයුතු කරන්නේ. මරණ මරණයට බය ජීවිතය අපරිමිතවම අපිට වෙනවා. දැනුමේ ගැඹුරු රැඳී සිටින ආස්ථාව දුක සමුදය කරන ඒ ආකාරයේ අවිද්‍යාව. අවිද්‍යාව තමයි නිරන්තර දුක් සංගෝෂණය. දැන් ලැබෙන මේ විශ්ව සංස්කාරයකට දෙවි දෙවි විශ්ව බණ බැරි විදිහට අපේ සංස්කාරය කරන ආකාරය පරිස්සම් කරනවා එහෙනම් සබ්බේ සංස්කාරය විස්තරයෙන් ලැබෙන කාර්යෝත්තරේ මාර්ගයේ දෙවියන් දෙවියන් සත්‍යය මේ සංඛාර දුක්ඛ කියලා සංඛාර දුකයි. ඒක බාහිර සුඛී බාහිර සංඛාර දෙකක් තියෙනවා. නැහැ. සෝලෝන් සංඛාර දුක්ඛ නාම දුක්ඛ වේදනා අපේ සුඛී පරස්පර කලෝ දරන්නේ කියන්නේ කලේ දරන්නේ අර අනිත්‍යව සාධකයේ කර්ම සංස්කාරය දුරෙන්නේ. ඒක තමයි සුඛී පරස්පර කලෝ මේ කිසිම සංස්කාරයක් අපේ දෙකක් ගන්නෙ නෑ දෙක සංදයක් ආයතනවල විදිහට Thank you. අවිද්‍යාව ප්‍රතිසම්පන්න වූ සියලුම දෝෂ

ප්‍රඥාවගේ ප්‍රඥා බව ප්‍රඥාව මොකක්ද මාර්ග සත්‍යය මාර්ග සත්‍යය සත්‍යයේ මේ සංකල්පයේ වලින් මාර්ග සත්‍යයේ වලින් උදාහරණ දෙන්න දාපත් දාස්න මානි බංගයක් කරන මේ කරේ ඉතිර මම උත්තර කරනවා සම්මේ සත්‍ය සමානයි මානසික සත්‍ය සමානයි පරස්පර සමානයි ඒකෙන් ගන්නේ මේ සංකප්පංග ලෝකයේ තුලින් සත්‍ය පිළිබඳව කරනවා මුත්තපත්ය සම්මේ සත්‍ය මානසික සත්‍ය අපිට මේ විදිහට කරද්දී කරන්නේ මානසික ප්‍රශ්න. ඒක තමයි දෙවියන් කියන්නේ අර සත්‍යනා සත්‍යනා දෙවියන් අන්තිමට කරනවා රාමතුන් Thank you. ඔතේ ගන්නේ